සම්පන්නෝ විමුක්ති ඥාන දර්ශනස්ථාය භික්ඛූණං සමාදපේති තී ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ දීර්ඝ පාඨයක් pāli පාඨයක් සඳහන් වෙන්නේ <clears throat> ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන වටිනා රත විනීත සූත්‍රය. රත විනීත සූත්‍රයේ පටන් අරගන්නේ සරුවච්චන් වහන්සේ වේළුවනාරාමේ රජගහනුවර වැඩ ඉන්න සමයක සරුවච්චන් වහන්සේ වන්දනා කරන්නට ජාත භූමික භික්ෂූන් වහන්සේලා ඒ කියන්නේ කිඹුල්වත්පුරේ හිටපු භික්ෂුන් වහන්සේලා පිරිසක් වස් සමාදානෙන් පස්සේ වන්දනා කරන්න වඩිනවා. වන්දනා කරන්න වැඩියට පස්සේ සරුවච්චන් වහන්සේ ජාති භූමික කියන කිඹුල්වත්පුර වාසී භික්ෂුන් වහන්සේලාත් එක්ක සතුරු සාමිච්චිකේ දෙනවා. සතුරු සාමිච්චිකේ දීලා බොහොම ලස්සන ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නය තමයි මේ දීර්ඝයි ප්‍රශ්නේ. නමුත් ඒක බොහොම වැදගත් නිසා මට හිතුණා මේ pāli පාඨයත් එක්කම ධර්ම මාතුකාට තියන්න සරුවචන් වහන්සේ අහනවා නැත්නම් අසාවදාරනවා ඒ කිඹුල්වත්පුර වාසී භික්ෂුන් වහන්සේලාගෙන් දැන් කිඹුල්වත්පුර භික්ෂුන් වහන්සේලා අතර මෙන්න මේ ಗುಣ 10 ඇතුව නායකත්වය නඩේ ගුරුත්වය ඇතුව කටයුතු කරන්නේ කවුද කියලා. ඒ ಗುಣ 10 තමයි සරුවච්චන් වහන්සේට මේ ශාසනික ලක්ෂණ වශයෙන් පෙන්වන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ මම කැමැති මෙන්න මෙහෙම කට්ටිය අපේ ශාසනයේ ඉන්නවනම් කියන එක නොකිය ඒ කිඹුල්ලතුර වාසී භික්ෂුන් වහන්සේලාන් අහනවා ඔය ඇත්තන්ට කවුද උපදෙස් දෙන්නේ මෙන්න මේ ಗುಣ 10 සහිතව එකක් තමයි අත්තනාච අප්පිච්චෝ හෝති අප්පිච්ඡන්ත තමන් අල්පේච්ඡ ගතියෙන් ගත කරන අතර අප්පිච්ඡතාවයේ සඳහා අනිත් භික්ෂුන් වහන්සේලා සමාදම් කරවන තමනුත් අප්පිච්ඡතාවයේ ඉඳලා අනුන් අල්පේච්ඡතාවයට යොමු කරවන සමාදම් කරවන ප්‍රධාන තෙරුන් වහන්සේලා කවුද ඉන්නේ කිඹුල්ලත්පුරේ ඊගාවට තමනුත් සතුටු සිතින් ලද දෙයින් සතුට වෙන ගුණය ඇතුව ලද දෙයි සතුටු වීමේ ಗುಣ ප්‍රකාශ කරමින් අනුමුත් ලද දෙයි සතුටු වීමේ සමාදම් කරවන තෙරුන් වහන්සේලා කවි වගේ තෙරුන් වහන්සේලාද ඉන්නේ කොයි වගේ කෙනෙක්ද ඔයගොල්ලන්ට ඒ වගේ මේ පැමිණිච්ච භික්ෂුන් වහන්සේලාට ඒ වගේ සන්තුට්ඨීතාවයට උපදෙස් දෙන මේ ප්‍රධාන තෙරුන් වහන්සේලා තෙරුන් වහන්සේ හෝ තෙරුන් වහන්සේලා කවුද කියලා. ඒ වාගේම Taman ඊ타ත්ම විවේකයට කැමැතිව පවිවේකයට කැමැතිව පවිවේකයේ ಗುಣ ප්‍රකාශ කරන පවිවේකයේ සමාදම් කරවන කවුද ඉන්නේ භික්ෂුන් වහන්සේ නමක් නැත්නම් ප්‍රධාන ස්ථානයේ අරගෙන ගරුතන්නි තේරස්ථානයේ ඉන්න කෙනෙක් කවුද කිඹුල්ලත්පුරේ ඉන්නේ. ඒ වගේම තමයි අසංසට්ටෝ කණුන් එක්ක ඇලි ගලි වාසයෙන් තොරව ගත කරන අතර එවැනි අසංසට්ඨතාවේ ඇලි ගලි වාසයෙන් තොරවීමේ ಗುಣ ප්‍රකාශ කරන මහතෙරුන් වහන්සේ කවුද? ඊගාවට ආරද්ධ විරියක නැත්නම් අරබන ලද විරිය ඇතුව පසු නොබාන අපපටිවාණිතාව කියලා හැරින නොබලන ඉදිරියටම ගමන් කරමින් එහෙම ඉදිරියටම ගමන් කරවීම සමාදාන් කරවන්නා වූ භික්ෂුන් වහන්සේ තෙරුන් වහන්සේ කෙනෙකුට කවුද ඉන්නේ කිඹුල්ලත්පුරේ. තමනුත් සීලයක පිහිටලා මේ දුස්සීලයන් අතර තමන් සීලයක පිහිටලා සිල්වන්ත වීමේ ගුණ ප්‍රකාශ කරන අනුන් සීලයට සමාදම් කරන තෙරුණාංශලා කවුද ඉන්නේ? තමනුත් මේ තාම වික්ෂිප්ත වූ හිත සමාධිමත් කරගෙන අනිමුත් අනික්කත්තමුත් එවැනි සමාධියක් ඇති කර ගන්නවා නම් හොඳයි කියලා ගුණ ප්‍රකාශ කරමින් සමාධියට නැඹුරු කරවන ස්වාමීන් වහන්සේලා කවුද ඉන්නේ? ඔය අතන්ට උපදෙස් දෙන්න. තමනුත් ප්‍රඥාවන්ත වෙලා එවැනි අනික්කයටත් මේ මෝහාන්ධකාරයේ තියෙන ලෝකයේ ප්‍රඥාව ඇති කිරීමට උනන්දු කරන ධෛර්ය කරන තෙරුණාසලා කවුද ඉන්නේ? තමනුත් විමුක්තිය මේ විමුක්තිය සම්පූර්ණ වෙලා විමුක්තිගත වෙලා විමුක්තියෙන් සමන්වාගත වෙලා අනිමුත් අනික්කත්තනොත් විමුක්තිය සඳහා යොමු කරවෙමින් විමුක්තියට උනන්දු කරන තෙරුණාංශලා කවුද ඉන්නේ ආය විමුක්ති ඥාන දර්ශනය ඒ කියන්නේ ලබන ලදී විමුක්තිය පිළිබඳව ප්‍රතිවේක්ෂා කරලා බලන්න පුළුවන් කිර්ලමෙන්ලා බලන්න පුළුවන් භව ඇති කරගෙන අනික් ඇත්තොත් ඒ වාගේ ලබන ලද විමුක්තිය පිළිබඳව ප්‍රමාණකරණය කරන්න පුළුවන් වැදගත් ස්වාමීන් වහන්සලා කවුද ඉන්නේ කියලා අර ආපු පිරිසකින් අහනවා. මේක මේ සරුවච්චන් වහන්සේ ඈතක ඉඳලා තමන්ගේ උපන් ගමට නැත්තම් කිඹුල්වත්පුරේට දක්වන අනුග්‍රහයක් තමයි මේකෙදි පේන්න තියෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සලා ඒ කිඹුල්වත්පුරයෙන් පැමිණ ස්වාමීන් වහන්සලා සඳහන් කරනවා මෙන්න මේ විදියට <clears throat> අනුන්ට අවවාද දෙන අනුන්ට මේක කියලා දෙන අනුමුන්ට ඒක දක්වන්න බුද්ධ ශාසනය කියන්නේ මෙන්න මේකයි කියලා චිත්‍රයක් ඇඳලා සංදර්ශනය කරන්න වගේ සංදර්ශනය කරලා පෙන්වන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි මේකට සමාදම් කරවන නැත්නම් මේකට සම්මාදම් කරවන මෙවට yaadena විදියට කිට්ටු කරගන්න පුළුවන් ඒ වාගේම සමුත්තේජනය කරවලා ඒ තව සම්පූර්ණ වෙච්ච නැති කොටස් වලට උනන්දු කරවගෙන ඒකෙදී හිත පස්සට වැටෙන්න හදනවා නම් ඒක සම්පහන්සනය කරගෙන යන්න ගුරුවෙක් වශයෙන් අපිට ඉන්නේ පුන්නමන්තානි පුත්තු ස්වාමින් වහන්සේයි කියලා සරුවචනාචර උත්තර දෙනවා. ඒක සතුටු වෙන්න ඕනේ කාරණාව මොකද හේතුව සරුවචන් වහන්සේ යම් ප්‍රදේශයක යම් පැත්තක සාසන දිනුවක් බලාපොරොත්තු වෙනවා නම් ඒක සඳහා තිබිය යුතු සුදුසු කන්දහයක් අනියමාර්ථයෙන් ප්‍රශ්නයක් මාර්ගයෙන් ਸਰවඥාන්සේ ඉදිරිපත් කරනවා. මොකද එහෙම වෙන්නේ නැහැ. ගා කලාතුරකින් තමයි එවැනි ಗುಣ 10කින් යුක්ත නායකත්වයක් භික්ෂු පිරිසට ලැබෙන්නේ. නමුත් කිඹුල්ලත්පුරේට ආඩම්බරයක් වෙනවා මේ පුන්නමන්තානිත් පුත්තු ස්වාමින් වහන්සේ. ඒ නිසා කිඹුල්ලත්පුර වාසී ස්වාමින් වහන්සේලා සඳහන් කරනවා අපිට ස්වාමීන් වහන්සේ මේ වගේ අල්පේච්ඡතාවයේ ඉඳගෙන අල්පේච්ඡතාවයේ ಗುಣ ප්‍රකාශ කරන සන්තුට්ඨීතාවයේ ලද දෙයින් සතුට වෙන භවයේ ඉඳගෙන සතුට භවයේ ಗುಣ ප්‍රකාශ කරන ඒ වාගේම අසංසට්ඨ භාවයේ ඇලිගලි වාසයෙන් තොරව ඉඳමින් ඇලිගලි වාසය කිරීමේ ඇති නුගුණ සහ ඇලිගලි වාසයේ නොකිරීමේ ಗುಣ ප්‍රකාශ කරන ඒ වගේම විවේකයක් විවේකයෙන් ගත කරමින් අනිමුත් විවේකයෙන් ගත කරන උනන්දු කරන අසංසට්ඨ භාමේ වීර්ය ආරම්භ අරමල්ලද වීර්ය ඇතුව වීර්යට උනන්දු කරන සීල සමාධි ප්‍රඥා පුරන විමුක්ති විමුක්ති ඥාන දසන ඇති අපිට ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා කියලා එදින්ස හරුවත් යනන්සේ සාදුකාර දෙනවා. ඒක විශාල ලාභයක් ඒ කිඹුල්ලත්පුර වාසීන්ට කියලා. ඉතින් මේ කතාව අහගෙන ඉන්න මේ වෙලාවේදී සරුවත් යනන්සේ ළඟ උපස්ථායනේ වගේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. ඒකට සාරිපුත්තු ස්වාමීන් වහන්සේට අදහසක් පහළ වෙනවා. මෙවැනි ಗುಣසහිත පුන්නමන්තාන පුත්තු ස්වාමීන් වහන්සේගේ කෙලින්ම නම කියලා කියන තරම් මේ පැමිණිච්ච පිරිස ඉදිරිපත් වෙන මෙවැනි ගුණ සහිත ස්වාමීන් වහන්සේනමක් ඉන්නවනම් ඔව් කවදා හරි ගිහිල්ලා වන්දනා කරන්න ඕනේ. අනේ මට වන්දනා කරන්න ලැබේවා කියලා ඒ සාරිපුත්තු ස්වාමීන්ට විශාල ගෞරව සම්ප්‍රයුක්ත ප්‍රසාදයක් පහළ වෙනවා මේ නොදුටු මිත්‍රයා පිළිබඳ. පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ පිළිබඳව. ඇත්තටම කතාව මේ රතවිනිත සූත්‍රයේ කතාව පටන් අරගන්නේ ඒ ස්වාමීන් වහන්සේලා දෙනම එකතු වෙච්ච දවසේ. දැන් මේ පසුබිම් චිත්‍රය අඳින්නේ සකස් වෙන්නේ කොහොමද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ හිතට මේ මට අනේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ කියන පුද්ගලයා ස්වාමින් වහන්සේ ගුණවතා දකින්ට ලැබේවා කියන අදහස වස්තු බීජේ පාත වෙච්ච හැටි. ඉතින් කෙසේ නමුත් මම හිතාගත්තා අද ධර්මදේශනා වලියක ආරම්භයක් වශයෙන් මේ සරුවච්චන් වහන්සේ විසින් පෙන්නන නැත්නම් සරුවච්චන් වහන්සේ විසින් ගුණ ප්‍රකාශ කරන්නා වූ භික්ෂුවක් ළඟ තිබිය යුතු මේ ගුණ 10 අපි අපිට අපිට අද ලැබිලා තියෙන කාලය තුල සාකච්ඡා කරමු කියලා. ඉතින් නැවතත් මම මතක් කරනවා මේ ගුණ 10 නෙවෙයි මේ සූත්‍රයේ කතාසාරය. මේ සූත්‍රයේ කතාසාරය වෙන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ හම්බුණාට පස්සේ වෙන දෙබසයි. නමුත් ඒකට <clears throat> ශාසනය හඳුනාගන්න ඒ වගේම බුදුහාමුදුරුවෝ වගේ ශාසනයේ ඉහළ පැත්තේ ඉඳලා පල්ලෙහාට බලන සරුවච්චන් වහන්සේ නමක් ශාසනය කියලා හඳුනාගත්ත දේ මේකයි කියලා දැනගන්න මේ කතා මේ දස වස්තුන් උදව් වෙනවා. මේක බුදුහාමුදුරෝ සාමාන්‍ය සූත්‍ර පිටකයේ විවිධ තැන්වල ඉදිරිපත් කරලා තියෙනවා මේවට කියන්නේ දස කතා වස්තු කියලා. දස කතා වස්තු කෙනකින් අදහස් කරන්නේ බුදුරජාන් වහන්සේගේ වචනෙන් කියනවනම් කරණීය ධර්ම පිරිසක් එකතු වෙච්චාම කළ යුතු ධර්ම දෙකක් සඳහන් කරලා තියෙනවනේ කරනවා නම් කරන ධාර්මික කතාවක් නැත්තම් නිස්සද්ද වෙන්නේ කියලා. ධම්මීවා කතා අරියෝවා තුන්නී භාවෝ කියලා. ආර්ය තුෂ්ණීම් භාවයෙන් ධර්ම ගෞරවය රකින්න කරනවා නම් ධාර්මික කතාවක් කරන්න. මොනවද ධර්ම කතා කියලා කියන්නේ? තමමුත් අල්පේච්ඡතාවයේ ඉඳගෙන අනුන්ට අල්පේච්ඡතාවයේ පිළිබඳ කියන බණ කතාවට කියනවා කලයුතු කතාවක් කියලා. තමත් ලද දෙයින් සතුටටපත් වෙලා අනුන්ට ලද දෙයි සතුට ලද දෙයින් සතුටටපත් වීමේ ಗುಣ ප්‍රකාශ කිරීමට කියනවා ධම්මීවා කතා කියලා. ධර්ම කතා කියලා. ඒ වගේම තමන් විවේකය හැම වෙලාවෙම ලද ලද අවස්ථාවේ තමන්ගේ කාය විවේක චිත්ත විවේක උපදි විවේක ලබාගෙන ඊට පස්සේ ඒක ලබා ගන්න ක්‍රම සහ ඒකේ ಗುಣ ප්‍රකාශ කරන කතා වලට කියනවා ධර්ම කතා කියලා. ඒ වගේම තමන් අසංසට්ටව එලිගලි වාසයෙන් තොරව ගත කරන ගමන් අනිකුත් පැත්තන්ටත් ඒ සංසට්ටයෙන් එලිගලි වාසයෙන් වෙන්වීමෙන් ලැබෙන ಗುಣ ප්‍රකාශ කරලා ඊයත් ඒකේ සමාදම් කරනවා නම් ඒකටත් කියනවා ධර්ම කතාවක් කියලා. ඒ වගේම තමන් අරබන ලද වීරිය ඇතුව නොපසුබස්නා වීර්යකින් යුක්තව නිතරම ඉදිරියට බලමින් අනිකුත් ඒ පසුබස්නා වීර්ය සහිත වූ බොහෝ ජනතාවට නොපසුබස්නා වීර්ය පිළිබඳව බණ කතා කියනවා ඒකට ධම්ම කතා කියනවා. ඒකම සීලයක පිළිහිලා සිල්වන්ත වීම ගැන කියන කතාවට ධම්ම කතා කියනවා. සමාධියක පිළිහිලා සමාධිමන්ත වීම පිළිබඳ කතාවට ධම්ම කතා කියනවා. ප්‍රඥාවක පිළිහිලා ප්‍රඥාවන්ත වීමට කරන කතාවට ධර්ම කතා කියනවා. විමුක්තියක පිළිහිලා විමුක්තියක පිහිටීමට උදව් කරන කතාවට කියන ධර්ම කතා කියලා. විමුක්ති ඥාන දර්ශනය නම් වූ Taman ලද විමුක්තිය මනින ප්‍රමාණ කරන විමුක්ති මුති මිති ඥානයේ හිටලා එවැනි පියවල් කියා දෙන කතාවට කියන ධම්ම කතා කියනවා. නිසා භාවනා කරන යෝගාවචරයෝ නිතර මතක තියාගන්න ඕනේ මේ දස කතා වස්තු වලින් පිට ගිය ගමන් ඒක සම්පප්පලාප වෙන බව. හිස් වචන බාටපත් වෙනවා, පරස වචන බාටපත් වෙනවා, මේ බොරු වචන බාටපත් වෙනවා. එව්වා ප්‍රධාන කර්මපත. ඒකින් අදහස් කරන්නේ සතෙක් මරුවා හා සමාන අකුසල කර්මයක් සිද්ධ වෙනවා. ඒන් තොර නිෂ්පල කතාවලින්. නිසා කතාවේ අර්ථය තියෙන්න ඕනේ මේ අපිච්චතාදී දස කතා වස්තු වලට ගැලපෙන විදියට. ඉතින් මේක බොහොම දුෂ්කර දෙයක්. ඒ මොකද හේතුව අපි නිතරම සබහාශීලී වෙලා දැක්කට කතා කරන ගතිය සමාජශීලී ගතියක් විදිහට සීලාචාර ගතියක් විදිහට තේරුම් අරගෙන තියෙනවා. කතා නොකර නැත්තෝ අශීලාචාරයි නැත්තම් එහෙම නැත්තම් සබහාශීලී නෑ කියන විදිහට පටන් අරගෙන අපි ඒ ඕනකමටත් නැතිකමටත් කතා කරන්න පටන් ගන්නවා. නමුත් සරුවච්චන් වහන්සේට අපි මුනි කියන වචනේ පාවිච්චි කරන උන්වහන්සේ කරනවා නම් කරන්නේ මෙන්න මේ දස කතා වස්තු වලට ගැලපෙන කතාවක්. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසකුන් බලාපොරොත්තු වෙනවා මේ දස කතා වස්තු වල පිහිටන්ඩ ඒකල ඒ නතර වෙන්න බෑ ඒකට සාසනයේ පරිහානියටපත් වෙනවා අනුමුත් දස කතා වස්තුන් කෙරෙහි සමාදම් කරවන්නේ කියලා ඉතින් මේ මේ පුන්නමන්තානේ පුත්තු සෝහන්සේගේ ගුණ කාව්‍ය උස්ස නගින්නේ ඒ උන්වහන්සේ ඇවිල්ලා සරුවචනාංශට මම මෙහෙම කරනවා කියපු නිසා නෙවෙයි උන්වහන්සේ උපදෙස් දීමෙන් උන්වහන්සේ ඇසුරු කිරීමෙන් උපාධ්‍යායත්වය ලැබීමෙන් හැදෙන්නා වූ පිරිස ඒකාන්තයෙන්ම ප්‍රකාශ කරනවා ඍජුවම අපිට එහෙම ගුණවන්ත ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා ඒ තමයි පුන්නමන්තානේ පුත්තු කියලා මේ ශාසනය හෝ අනිකුත් දේශපාලන කටයුතු තියෙන ප්‍රධානම හානිය තමයි අපිට අනුන්ගේ ಗುಣ නොපෙනීම. නැත්නම් මුදිතාව නැතිකම. අපි ළඟ විවේචන බුද්ධිය ඕන තරම් තියෙනවා. ඕනකට වැඩිය තියෙනවා. ඒක නිසා කෙරෙන්නෙම අපි අනුන් විවේචනය කරනවා එනතන් අඩුපාඩු ගැන කතා කරනවා. මේ දස කතා වස්තු වලට යනකොටත් නැත්නම් දස කතා වස්තු වලින් අනික්කත්ව සමාදම් කරන කොටත් පුදුමාකාර විදියට ඒ ඇති ಗುಣ ටික විතරක් මතු කරලා ඒ අගුණ කතා නොකර අර හැකි සංඥාව සහ සුභ සංඥාව ඉදිරියට යන කෙනාට ධෛර්ය පිණිස ඇති කරලා දෙනවා. ඉතින් ඒක සඳහා සරුවචන් වහන්සේට ලෝකයේ ඊටෙක් පැවතිච්ච sannivedana ක්‍රමවලට විශාල විප්ලවයක් කරන්න සිද්ධ වුණා. මොකද ආගමික සංවිධාන විතර කේලම් පවතින ලෝකයක් වෙන කොහෙවත් නැහැ. ඒක සම්පූර්ණ පාලනය ගෙනියන්නේ කේලම් වලින්. පාලනය ගෙනියන්නේ විවේචන වලින්. ඒක නිසා හැම ආගමක්ම සෙක්ටේරියනිසම් කියලා කියනවා කට්ටි කට්ටිවාදී කෑලි කෑලි වලට කැඩි කැඩි යනවා. යන්නෙම මොකද? ඇත්තටම මේ පිරිසකේ තියෙන අවංක පිරිසුදු චේතන නිසා නෙවෙයි මෙන්න මේ දස කතා වස්තු වලින් තොරව කතාවලට වැටිලා අර කියන කේලම්බස් හිස් වචන පරිස වචන සහ මුසාබස් නිසා. ඉතින් මේකෙන් මානවයට වෙලා තියෙන හානිය ලෝකේ නිෂ්පාදනය කරන ආයුධෝලින් වෙන හානියට වැඩි කියලා තියෙනවා. වෙනත් පැත්තකට කියනවා ලෝකේ ආගම් අවශ්‍ය වෙලා තියෙන මනුස්සයාගේ සැනසීම පිණිස නමුත් අවසාන වශයෙන් වෙලා තියෙන මනුස්සයාට නැති දුකක් මේ ආගම විසින් ඇති කරලා දීලා තියෙනවා. ඒකට හේතුව වෙන මොනවත් නෙවෙයි කාය දුස්චරිත නිසා නෙවෙයි මනෝ දුස්චරිත නිසා නෙවෙයි වාග් දුස්චරිතමයි. වාග් දුස්චරිතමයි. නිසා භාවනා කරන කෙනෙක් හෝ භාවනා පිරිසක් හෝ එහෙම නැත්නම් ඉහළ සිට ශාසනය පහළට බලන බුද්ධ ආදී උත්වෙන් වහන්සේලා හෝ නිතරම මතක් කරලා තියෙන්නේ මේක පරිසම් කරගත්තොත්. ඒ කියන්නේ මේ වාග් මේ ద్వාරය පරිසම් කරගත්තොත් ඊටව බොහොම ලේසි. රට වට කර වැට බැඳලා කට වට කර වැට බඳින්න බෑයි කියලා තියෙනවා. මේ මුඛය කෙටේරියක් වගේ එකක් කියලා තියෙනවා. ඒ නිසා මේ දසකතා වස්තු පටන් ගන්නම රතවිනිත සූත්‍රයේ සඳහන් වෙන්නා වූ සත්‍ය විසුද්ධි ක්‍රමයට යන්න ඉස්සර වෙලා ඒකට පූර්විකාවක් සකස් කරන නිසා මම හිතුවා අද හම්බෙච්ච කාලය තුල මේ සත්‍ය විසුද්ධිය මේ දස කතා වස්තු පිළිබඳව සාකච්ඡා කරමු කියලා. මේ දවස්වල අපි නිස්සරණ වනේ දේශනා කරන්නේත් මේඝිය සූත්‍රයේ ඒ මේඝිය සූත්‍රයේ සරුවචනාංශේ භාවනාව තන වඩා ගන්නා වූ විපස්සනාව තන වඩා ගන්නා වූ යෝගාවචරයක් විසින් දැක්විය යුතු අනුග්‍රහයක් විදිහට මේ දස කතා වස්තුව ගෙන හර දක්වලා තියෙනවා. ඒක බොහෝම විස්තරව මේ දේශනා 23 ගානකින් සමාහන් කරලා තිනවා. ඒ මේගිය සූත්‍රයේදී සඳහන් වෙනවා මේ දවස්වල දේශනාව යනවා. නමුත් අපිට අද මේ ලැබිච්ච කාලේ හැටියට අපි කෙටියෙන් මතක් කරගනිමු මේ දසකතා වස්තු වලින් අපේ ජීවිතයකට බුදුහාමුදුරෝ දෙන්න හදන්නේ මොකද්ද කියලා. මේ අපිච්ච කතා කියලා කියන්නේ අල්පේච්ඡ භාවය. මේ අල්පේච්ඡ භාවය ඇත්තටම ඍජුවම ආසන්න කාරණාවක් වශයෙන් සන්තුට්ඨීතාවය ඇතිකරන්න හේතු වෙනවා. යම් කිසි කෙනෙක් ගාව අල්පේච්ඡතාවේ නැත්තම් ඒ පුද්ගලයාට මොන දේ ලැබුණත් මහිච්ඡතාවය කියලා ඒකට කියන්නේ. අත්‍රිච්ඡතාවය කියලා කියනවා මහිච්ඡතාවය කියලා කියනවා කවවම දාකවත් සතුටක් ඇති වෙන්නේ. ඒක නිකන් හිස් කූඩේකට වතුර පුරවන්න හදනා වගේ අල්පේච්ඡතාවේ දන්නේ නැති කෙනාට කවවම දාකවත් මේ ජීවිතේ සතුටකුත් නැහැ. එවැනි කෙනා ඇසුරු කරන කෙනෙකුට සතුටකුත් නැහැ. ඒ පුද්ගලයාගේ ඇසුරෙන් හැම කෙනාටම දුක්ඛඳක් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට හරිය අමාරුයි ලෝකයේ අල්පේච්ඡතාවය ඇති කරන්න මේ කන්සියුමරයිසේෂන් කියලා කියන පාරිභෝගිකත්වය කියලා කියන්නේ තන්නේ ක්‍රම අපේච්ඡතාවයට විරුද්ධ කතාවක්. අද ලෝකේ දියුණු වෙනවයි කියලා කියන්නේ කාබාසිනියකම. ලෝකයේ පොළොවේ යට තියෙන සියලුම වස්තුන් උඩට ඇදලා අරගෙන කාලා කාලා පොළොවේ මතු පිට කට්ටේ විනාශ කරලා තියෙන්නේ. ඉතින් මේකට නම් අපි කියන්නේ ශිෂ්ටාචාරය කියලා මේකට නම් අපි කියලා කියන්නේ තාක්ෂණය කියලා මේකට නම් අපි කියලා කියන්නේ යටිතල පහසුකම් කියලා අනේ ඕනේ නෑ එහෙම එකක්. එහෙමනම් වැද්දෝ හොඳයි. අහුවෙන දේ ප්‍රමාණයක් කනවා මිසක කවදාකවත් විනාශ කරන්නේ නෑ. ඉතින් අපිට මෙවැනි රැල්ලක් නතර කරන්න බෑ. අපිට එකක් කරන්න පුළුවන් මෙවැනි කැත රැල්ලකට මගෙන් සහයෝගයක් නැහැ කියන එක. මං හිතන්නේ නෑ මුළු ලෝකෙම සංඝ සමාජයේ විතර මේක පෙන්ලා දෙන්න පුළුවන් ශිෂ්ට විශිෂ්ට සමාජයක් ඉන්නවයි කියලා. බුදුරජාණන්සේ සංඝ සමාජය ඇති කලේම ඊටාත්ම අර පිරිමැස්මෙන් යුක්තව අනුමත පරිපටිපද ජීවිතයේ පුළුවන් තරම් අල්පේචව ගත කරා. ඉතින් ඒක යම් කිසි කෙනෙක් දන්නවනම් ඒකේ තියෙන මේ ක්‍රම සහ විදි ඒ පුතිලා හරි සතුටෙන් ගත කරනවා. නමුත් මේ තාක්ෂණික වශයෙන් අපි කියන නැත්නම් ආගමික පැත්තෙන් කරනකොට මේ අල්පේච්ඡතාවයේ විස්තර කරලා දෙනවා විවිධ ක්‍රම අනුව මේ තමන්ගේ සීලය පිළිබඳව මේ ප්‍රත්‍යසන්නිසුත සීලය කියලා කියන්නේ අපි භික්ෂුවක් වශයෙන් ගත්තොත් චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියලා හතරයි අපිට මහානකම පවත්වාගෙන යන්න ඕන කරන ප්‍රත්‍ය හතරයි. චීවරය කියලා කියන්නේ මේ අඳින ඇඳුම් විලිවසා ගන්න ගන්න ඇඳුම. පිණ්ඩපාතය කියලා කියන්නේ අපේ දාන ටික මේ සීනාසනය කියලා කියන්නේ ලැබුම් පොළ බෙහෙත් පිළිකර කියලා කියන්නේ ආසනීපකච්ඡම් පාවිච්චි කරන දේ. මෙන්න මේ සිව්වණක් මේ ඕ ප්‍රත්‍ය සම්බන්ධයෙන් අල්පේච්ච නොවුනොත් ප්‍රත්‍ය සම්බන්ධ අල්පේච්ඡතාවයක් ඇති නොවුනොත් ඒක දායකට හරීම බරක් වෙනවා. ඒක උදාහරණයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. තමන්ගේ පුතා පැවිදි වෙලා ඒ පුතාට උපස්ථාන කරන අම්මට පවා තිත්ත වෙනවලු ඒ පුතා ප්‍රමාණය දන්නේ නැත්තම්. නිකමට කතාවකට කියලා තියෙනවා ඒ මේ ආරියවංශ සූත්‍ර දේශනා අටුවාවේ ඒ පුත්‍රයන් වහන්සේ පැවිදි කරලා බොහොම දුරබැහැර පළාතක මහානදම් කරනකොට අම්මා ගිහිලා ගමේ පන්සලට නතර කරගෙන තියෙනවා වස්වසවන්. ඊට පස්සේ වස් ආරාධනා කරන දවසේ තුන් මාසයක් වස් වසන්ඩ ඒ අම්මා කැවුමක් කියලා ඒක සඳහන් කරලා තියෙන රසවත් මිහිරි මේ ආහාරය සකස් කරන ගිහිලා තියෙනවා කැවුම් තුනක් තුන් මාසෙට පූජා කරන්න. ඉතින් ගිහිල්ලිවලා පළවෙනි කැවුම පූජා කරනකොටම අම්මගේ රස නිසාත් අම්මා නිසාත් මේක බොහොම ඉක්මනට ගිල දැම්මලවර පුංචි ආම්දුරු. තව එකක් දෙන්නද කියලා ඇහුවලු. හොඳයි කිව්වා. ඊට පස්සේ දෙවෙනි එක දෙනකොටත් අර තරම්ම ගිජුකමෙන් කියලා තමයි පොඩි ආමතුන් තව එකක් කිව්වලු ඊට පස්සේ තුනක් දුන්නා. ඒක වැළඳුවාට පස්සේ කිව්වලු මං ඔබ වහන්සේට ඊට පස්සේ දන් දෙන්න ඔබ වහන්සේ තුන් මාසෙම දේවල් එක දවසෙන් කෑවයි කියලා. අම්මටත් තිත්ත වුණාලු. අන්න වගේ ඒ ආහාර පිළිබඳව හෝ ප්‍රත්‍ය සම්බන්ධයෙන් දින පමණටම ගැනීම හෝ පමණ නොදැන සිටීම ශ්‍රමණ සාරුප්පිය නැහැ. ඒක එතකොට මේ භික්ෂුණ විතරක් නෙවෙයි භික්ෂුණීන්ටත් ඒක උපාසකත්වොත් ඒකයි උපාසිකාවොත් ඒකයි. ඒ නිසා අපි මේ වගේ තැනක ඉන්නකොට අපි හොඳට මතක තියාගන්න ඕනේ ප්‍රයෝජනීය සලකලා අපිව පාවිච්චි කරනවා මිස දුන්නට පාවිච්චි කරනවා නෙවෙයි. එතකොට වෙන්නේ කෙලස් පිංස හිටිනවා. සාල්පේච්ච වෙන්න ඕන. ඒකට කියනවා ප්‍රත්‍ය සම්බන්ධව මේ කරන අල්පේච්ඡතාවය කියලා. ඒ වගේම තමන් රකින්න දුතාංග ආදී දේවල් එක එකන එක එක විදිහට තමන්ගේ කෙලස් කපා ගැනීමට කටයුතු කරනවා ඒක කවදාකවත් කාටවත් නොදැනෙන්න කරන්න කියනවා. ඒකට කියනවා දුතාංග අපිච්චතාවය කියලා. ඒ වාගෙම තියෙනවා අධිකම අපිච්චතාවය කියලා තමන් යම් මාර්ගඵලයකටපත් වුණා නම් කිසිම තාලයකට මොනම විදියකින්වත් කාටවත් ඒක අඟවන්න එපයි කිය. ඇඟ වුවොත් ඒකේ මාර්ගඵලයකට තරම් වෙන්නේ නැහැ කියලා. ඒක කියන අධිකම අපිච්චතාවය කියලා. අන්න ඒ විදිහට තමන් අල්පේච්ඡතාවයක ඉන්නවා විතරක් නෙවෙයි හැම කෙනෙකුටම තේරුම් කළ දෙන්න ඕනේ මේ ජීවිතයේ සතුට කියලා තියෙන්නේ සතුට ලැබෙන්නේ මේ කියාපෑමෙන් නෙවෙයි. ඒක සම්පූර්ණ සංගවාගෙන වාසය කිරීමෙන් ඒ නිසා විස්තර කරනවා ඒක මේ බුද්ධ වචනේ විස්තර කරන ආචාර්යයන් වහන්සේලා කොච්චර අධිකම මේ අල්පේච්ඡතාවය ඇති කරනවද කියලා කියනවනම් මම අල්පේච්ඡ කෙනෙක් කියන එකවත් දැනෙන්න අරින්න එපයි කියලා. ඒක තමයි මම හිතනවා අමාරුම දේ කියලා. Taman අල්පේච්ඡ අල්පේච්ඡ ගත කරන බවවත් අනුන්ට අගවන්න එපයි කියලා. ඉතින් මේක සඳහා කරන්න වෙන්නේ මොකද්ද? කවුරු හරි හිතාන ඉන්නවනම් මේ අසවල අල්පේච්ඡයි කියලා ඒ පුද්ගලයා කැමති නැත්තම් ඒ අල්පේච්ඡ භාවය යනිකම් මහිච්ඡතාවයක් පෙන්නන වරින් වර. මහා සුකෝභෝගයේ දේවල් වලට කැමැති බවක් පෙන්වනවා. මොකද ඒ Taman කෙරෙහි anu යම් විදියකට අපේක්ෂාවක් ඇති කරගත්තොත් අනේ අසවලානම් බොහෝම අල්පේච්ච කෙනෙක් කියලා ඒ අල්පේච්ඡතාවය පිළිබඳ ගුණනාමයවත් පැතිරෙන්න තියන්නේ කියලා. ඒ නිසා හරියට අටුවා කතා පෙන්නලා තියෙන විශේෂම ලංකාවේ ඒ වගේ ගුණවත් ස්වාමීන් වහන්සේලා තමන්ගේ ගුණය පවා දැනෙන්න අරිනවනම් ඒක કૃතිම කරවලට ක්‍රමවලට කඩලා දානවා. ඒ නිදර්ශන කතාවකට මම අහලා තියෙනවා ඔය මේ ඔය දුටිගමන විශ්‍රාම ශාලාව තියෙන අනුරාධපුරේ අන්නේ තැන තියෙනවායි කියලා කියනවා තාමත් ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙච්ච තැන හදපු ස්මාරකේ ඒ ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ලංකාවේ ඉඳලා තියෙන්නේ ඔය මේ තිස කුමාරයෝ සද්ධා තිස්ස කියලා එක සඳහන් වුණේ දුටිගම රුද්‍රාගේ මල්ලි වැඩියම ලංකාවේ රජ කරපු හාමුදුරේ රජ කෙනෙක් බොහොම සද්ධාවන්තයි ඒ රජුරෝ යම් කිසි හාමුදුර කෙනෙක්ගේ ගුණවන්ත නම් සිල්වන්ත නම් අධිකමලාභී නම් රාජ්‍ය අනුග්‍රහයක් වශයෙන් රාජකීය පෙරහැරෙන් ගිහිල්ලා වැඳලා එනවා. ඉතින් ඊට පස්සේ ඔක්කොම රට්ටු දැනගන්නවා මේ රජුරන්ට හොඳ ධර්ම දැනුමක් තියෙනවා හොඳ සිල්වත් ගුණවන්ත හාමුදුරුවෝ තමයි මෙහෙම අනුග්‍රහ කරන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ හාමුදුරුවන්ට රාජකීය සම්මාන ලැබිච්ච නිසා හරියට ලාභ සත්කාර වැඩෙනවා. ඉතින් දවසක් ඒ හාමුදුර කෙනෙක් ඉන්න පන්සලට අනුරාධපුරයේම ඒ සද්දාතිස රජුරෝ පෙරහැරෙන් එනකොට මේ හාමුදුරන්ට තේරුණා දැන් ඉන්නේ රජුරෝ මං ඉන්න පන්සලට. දැන් ඇවිල්ලා නිකන් හරි රජුරෝ මේකට අනුග්‍රහ කෙරුවොත් විශාල පිරිසක් එන්න පටන් ගන්නවා. Tamange විවේකයටත් බාධා වෙන්න නිසා හාමුදුරුවෝ කියලා සිවුර ගලවලා පැත්තක දාලා අඳනේ පිටින් ඉස්සරහට ගිහලා මිදුලේ වැල්ලේ ඉරියඳ ඇඳ හිටියා. රජුරෝ ඇහුවලු මේ අශවල් පන්සලේ ලොකු හාමුදුරුවෝද මේ කියලා. ඉතින් ඒ රාජපුරුෂ කියලා තුන එහි කියලා. අනේ මේ හාමුදුරන්ට මොන මේ අධිකම ලාභයක්ද බලපල්ලකෝ සිවුරවත් නැදින්නේ මේ වැල්ල හරන්න එපයි කියලා තියෙනවා. පොළොව හරන්න එපයි කියලා. බුදුහාමුදුරෝ මේ හාමුදුරෝ මේ වැල්ලේ ඉරියන්දා ඉඳින්න කියලා පෙරහැර හරවන්න ගියලු යන්නේ. ඊට පස්සේ මේ පන්සලේ ඉන්න පොඩි සාමණේර නමක් ගිහලා කිව්වලු ඔබ වහන්සේ වැඩේ සෞතු කරගත්තනේ අපරාධ රාජ්‍යරු ආවනම් එහෙම අපිට රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙනවා. ඔබ වහන්සේත් මේ වෙනවා. ඔබ වහන්සේ මේ කරපු වැඩේ. ඒ අරහමගොල්ලෝ අනේ පොඩි නම මන් දන්නේ නෑනෝ කියලා මේක වහලා දාලා කාබන් ඉඳලා තියෙනවා. ඉන්දිරෙලා මේ chance නොබෝ කලකින් අපවත් වෙලා තියෙනවා. අපවත් වෙනකොට ඒ chance රාතනාංශ තමයි. උන්නාංශي අදිෂ්ඨාන කරාලු මගේ දේහ රජ්ජුරුවන්ගේ අත ගැසීමකින් තොරව හොල්ලන්න බැරි වෙන්නේ. ඉතින් මේක මේ හාමුදුරුව අපවත් වෙලා ඉතින් මේ චිතකේට ගණ්ඩ ඔක්කොමලා pore කනවලු ගන්න බැරි. මේක ඉතින් ගෝසාව කියලා පස්සේ රජ්ජුරුව ගාවට ගිහිල්ලා තියෙනවා. ඉතින් කවුදෝ කියලා තියෙනවා රජ්ජුරුව ඇවිල්ලා අත ගැහුවොත් මේක හොල්ලන්න පුළුවන් කියලා. රජ්ජුරුව එතකොට දැනගත්තා මේ ශාන්සිය අදිෂ්ඨානකින් නැති වෙලා තියෙන. එහෙමනම් පැහැදිලියම අධිකමලාභී ස්වාමීන් වහන්සේමක් වෙන්න ඕනයි කියලා. ඊට පස්සේ රජ්ජුරුව ඇවිල්ලා බොහොම ගෞරවයෙන් මේ ස්වාමීන් වහන්සේගේ දෙහෙට අත ගැහුවට පස්සේ ආදාහන කටයුතු සිද්ධ වුණා කියලා තියෙනවා. ඊට පස්සේ රට්ටු දැනගෙන තියෙනවා මේ ශාන්සිය මේ අධිකම අප්පිච්චතාවයෙන් Tamange ಗುಣ ප්‍රකාශ වෙයි කියලා කරපු ප්‍රයෝගයක් නිසා එදා අර විදියට රජ්ජුරුව එනකොට නොහොබිනා තාලයකට නැත්තම් ගැලපෙන්නේ නැති විදිහට gedara පන්සල පිටිපස්සේ ඉන්න තාලෙට වගේ පෙනීලා තියෙනවා. වගේ ගොඩාක් ಗುಣ වලින් තමයි රහතන් වහන්සේලා Tamange රහත් බව රැකගෙන තියෙන්නේ. එනිසා භාවනා කරන අය පිළිබඳව කියන්න තියෙන්නේ තමන්ගේ භාවනාව හරියනවනම් සීලය හරියනවනම් සමාධිය හරියනවනම් ප්‍රඥාව හරියනවනම් පුළුවන් තරම් පරිසං වෙන්න ඕනේ ඒ දේ මේ වාෂ්පීකරණය වෙන දෙයක් පිරිසුදු පීරිසයක් වගේ දෙයක දාලා තිබුවොත් හුලඟට ගහගෙන යනවා. ඒව පුංචි කට තියෙන එකට දාලා වහලා තියාගන්න ඕනේ. නැතිවුනොත් වැඩි කල් තියන්න බෑ. ඉතින් මෙන්න මේක රැක ගන්න දන්නේ නැත්නම් ඊට පස්සේ ඇත්තෝ කටළු කතා කියන්නේ මොකද්ද මේ භාවනා කරනකොට මාර බලවේග වැඩි කියන. දන්නේ නැහැ මේ Taman මර කියාපාන්න බැහැ මේක වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා එහෙම ධර්මතාවයක් නෙවෙයි තියෙන්නේ. තමන්ගේ ගුණ වැඩෙන බව දන්නවනම් මේක සාසන දියුණුවක් බව දන්නවනම් ඒව පුළුවන් තරම් අරසා කරන්න ඕන. මේක මං හිතන ඉතර අමාරු නෑයි කියලා. නමුත් අමාරු දේ තමයි මේ කාටද කියලා දෙන එක. හුඟ දෙනෙක් හිතන්නේ මේක ඊර්ෂ්‍යාවට කරන වැඩක් කියලා. යම් කිසි කෙනෙක් ප්‍රසිද්ධ වෙනකොට ඒකට ගිහිලා කිව්වොත් ඔය වැඩේ කරන්න එපා ඔය වැඩේ කෙරුවොත් එimhe තමන්ට විවේකේ නැති වෙනවා සතුට නැති වෙනවා කියලා ගුරුවරයාට විරුද්ධව කටයුතු කරනවා. ගුරුවරයන් තියෙනවා අපි තමයි දිනුනෙන්ට හදනකොට මේ ඇවිල්ලා අපිට බණ කියන්න හදන්නේ කියලා ඊර්ෂ්‍යා කියලා හිතනවා. ඒ නිසා එහෙම කියන කෙනා පුදුමාකාර ගරු භාවනීය தත්ත්වයටපත් වුනොත් විතරයි ගෝලෙක් මේ කියන්නේ අර්ථයෙන් ධර්මයෙන් කියලා තේරුම් ගන්න. ඉතින් මේ නිසාම අපේ ගෞතම සිරිසරුවත්යන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරනකොට නිතරම කල්පනා කරාලු මම යමක් කිව්වොත් දෙසරයක් ප්‍රශ්න නොකර අදහන්න නම් මන් ළඟ මොනතරම් ಗುಣ තියෙනවද කියලා. උන්වහන්සේ නිතරම බැලුවලු Tamanට යමක් කවුරු හරි ගුරුවරයෙක් කියනකොට ඒ ගුරුවරයා කියන දේ සැකකරන්න මට හිතෙන්නේ ගුරුවරගේ මොන දුර්ලකම් නිසාද කියලා. ඒව අනුමානයෙන් දැනගෙන Taman තුල එවැනි අඩුපාඩුකම් නොවන විදියට මැකෙන තාලට හිල් මැහෙන තරමට පාරමිතා පුරලා තියෙනවා. නිසා උන්වහන්සේ කිව්වට පස්සේ අද්වෛය අද්වෛච්ච වචන අජිනා කියලා තියෙනවා බුදුහාමරගේ වචන දෙකක් නැහැ. කියන්නේ අය ගහපාදීමක් සඳහා නෙවෙයි. අන්නේ ඒ තරමට මල්පෙච්චතාවේ දිනු කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් තමයි පුන්නමන්තානි තියෙන ස්වාමීන් වහන්සේ. පුන්නමන්තානි පුත්ත මන්තානි නම් බැමිණියගේ පුත්තු පුන්නනම් ස්වාමීන් වහන්සේ ශාක්‍ය ධනපති ඉපදිච්ච කෙනෙක්. පුදුමාකාර අල්පේච්ඡයි ඒ විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට ඒ අල්පේච්ඡතාවයේ ಗುಣ ප්‍රකාශ කරලා අල්පේච්ඡතාවයේ සමාදම් කරවන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේක කියනවා ලෝකයේ තියෙන ප්‍රධානම වූත් ඍජුම වූත් දේශපාලන ශක්තිය කියලා. අද ඒක තුච්ච වෙලා තියෙන්නේ. අද කොච්චරද කියලා කියනවනම් එවැනි දෙයකින් නෙමෙයි බිනිසුන්ගේ කුසල ඡන්දය දිනාගන්නේ ඡන්දේ ඉල්ලලා ගන්න වෙලා තියෙනවා. මේ කියන ඡන්දය අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙන්නේ මේක හොල්ලන්න ලෝකෙ කෙනෙක් නැහැ එක පුද්ගලයායි ඒ පුද්ගලයාගේ ගුණත් එක තමයි රැඳිලා තියෙන්නේ. අනේ වෙන්නේ ಗುಣ කඳක් තමයි සරුවචන වහන්සේ කියන්නේ. ඒ ಗುಣ කඳෙන් පැතිරිච්ච ಗುಣ අරටු තමයි එදා පැහිටියේ මේ මහරහතන් වහන්සේලා. ඉතින් සරුවචන වහන්සේ අර තමන් වහන්සේ ළඟ තියෙන ගුණේම තමයි තමන්ගේ දරුවන් ශිෂ්‍යයන් තුළ ඇතිවෙච්චාම මේක උලුප්පල පෙන්නනවා. උස් කරලා පෙන්නනවා මොකද මේකේ කවදාකවත් කාටවත් කෙලෙස උපදින්නේ නැහැ. අල්පෙච්චතාවයට කෙලෙස උපදින්නෙත් නැහැ. අල්පෙච්චතාවයේ ಗುಣ කතා කිරීමෙන් අල්පෙච්චතාවයේ සමාදම් කරවීමෙන් ಗುಣ ප්‍රකාශ කරන ಗುಣ මේ කෙලෙස් වැඩෙන්නෙත් නැහැ. ಗುಣ ප්‍රකාශයක් විතරයි. ඒ නිසා මේක මුදිතාවේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. ඒ නිසා අපි ලුණු මිරිස් කන මොලෙන් කල්පනා කරන්න ඕනේ මේ අඳුරේ මේ කියාපෑම මේ වෙළඳ ප්‍රචාර ගෑවිලාවත් ගියොත් මේක ඇති වෙන කුණ මේකෙන් ඇති වෙන කෙලෙසය මොනම තාලකින්වත් භාවනා කරලා කඩන්න බෑ ඊට පස්සේ භාවනා කරලා හරියන්නේ නැති වෙනකොට කියනවා මම භාවනා කරන්න ගියාම මට මාර බලවේග එනවා ඒක නිකන් කට කහනවට කියන කතාවක් මිසක්කා මේ කියන දෘෂ්ටි කෝණයෙන් බලනකොට පේනවා මෙවුවා අපි විහිං ඇහි දාගන්න කුණ වාගේ. ඒ නිසා සරුවචනාංශේ බොහෝම දුර දිගේ ඉඳගෙන මේවා නොවීම පිණිස හිතපු උත්තමයන් වහන්සේලාගේ ಗುಣ මතු කරලා මහණෙනි කවුද උඹලට අල්පේච්ඡතාවයේ ඉඳගෙන අල්පේච්ඡතාවයේ ಗುಣ ප්‍රකාශ කරන්නා වූ උපදෙස් දෙන්නා වූ ගුරුවරයෙක් ඉන්නේ කියලා. ඉතින් අපි ඒක මේ පැත්ත මේ පැත්ත පෙරලලා මේ බුදුබණේ තියෙන වටිනාකම පුළුවන් තරම් කිට්ටු කර ගන්න ඕනේ. ඒ නිසා ගුණවත් වීම නෙවෙයි. ගුණවත් වීම නෙමෙයි ප්‍රධාන දේ ඒක අරස කරගන්න. අරස කරනවා කියලා කියන්නේ අන්ධහැර නොපා, කියා නොපා ඒක නිසිනින්ද වඩපණ එක. ලොකු සාන්නාසේ ඉන්න කාලේ අපේ මාතර ශ්‍රී ඥානාරාම සෝවාන්සේ ඉන්න කාලේ උන්වහන්සේ වන්දක ශ්‍රේෂ්ඨම චරිතයේ ඒ පැත්තෙන් ඒකට මෙන්න මෙහෙම සිද්ධියක් මට කිය හැකි ඒක තාරාතිරම දැනගන්න උන්වහන්සේ මේ කැලියට වැඩිලා අවුරුදු 25ක් ගත කරා ලංකාවෙම හිටියේ නෑ ඒ කාලේ එච්චර ගුණවන්ත, එච්චර සිල්වන්ත, එච්චර දැනුමවන්ත තියෙන ස්වාංශනම ඒ නිසාම තමයි යෝගාස්ම සංස්ථාව ඇති වුණේ. කෙසේ නමුත් සාමාන්‍ය නිකායේ අධිකාරී අධිකරණ සංඝ සභාවේ සහ කාර්ක සභාවේ ඒකච්ඡන්දයෙන්පත් වෙලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ කරන්න ඕනේ කියලා. ගරු සම්ම භාවනීය ඉහළම තනතුර මේ ශාස්ත්‍ර දෙන්න ඕනේ. ඊට පස්සේ ලියුමක ලීලවල තියෙනවා අවසරයි ගරු කටේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වේව උපාධ්‍යයන් වහන්සේ නමක් විදිහටපත් කරන්න අපේ යෝජනා ඉස්තර වෙලා තිනවා අපේ මේ යෝජනාව සාසන ගෞරවයෙන් බාර ගන්න එක. ඉතින් ලොකු සංහසේ ලියුමක් ලියලා ඇරියලු මට මෙවැනි දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකද්ද කියලා. මම පුළුවන් තරම් මේ හැංගිලා ඉඳ හදනවා මට මෙහෙම දඬුවම් කරන්න මගේ ඇති වැරද්ද මොකද්ද කියලා. ඒකල යටින් ලිව්වලු මම දන්නවා මේ නිකාය කාර්ක සභාවක් වගේ දෙයක ඡන්දය දීලා පගා ගහලයි මේ නිල ගන්නේ. ඉතින් මෙවැනි දෙයක් ඒකත් ඡන්දෙන් පහළ වෙන්න ඔබ වහන්සේලා ඔබතුමලාගේ යම් ಗುಣ කඳකුත් තියෙන්න ඇති මම ඒකට සලකනවා. ඒ නිසා මම මේක බාර ගන්නවා. හැබැයි කිසිම උත්සවයකට මම එන්නේ නැහැ. කැමැති නම් දෙන්න මම මෙච්චරයි කරන්න කියලා. ඉන්නකම් ආශ්‍රය කරපු හැමදාම වගේ කියපු දෙයක් තමයි මේ ශාසනීය ಗುಣ වඩන්න ඕන නම් හැංගිලා ගත කරන්න. ඒ කියන්නේ අල්පේච්ච වෙන්න ඒකල අල්පේච්ඡතාවයේ ගුණ ප්‍රකාශකරනද එහෙම කෙරුවේ නැත්නම් අර අහක තියෙන කංකටොළු සේරම ඇහැට කුණ වැටෙනා වගේ කැවෙන්න පටන් ගන්නවා. මගේ මේ පහුගිය අවුරුදු 30 තුලම නිතරම බලාගෙන ඉන්නේ මේ ශාසන කරලියේ මේ පිණුම් ගහන්න ගිහිල්ලා අර ලස්සන ගුණ චරිත වලට වෙනදී. ඉතින් අපි මන්ට නම කිව්වට සමා වෙන්න ඕනේ මේවා මේ අන්‍ය බලවේග වලින් මේ හාමුදුරු නැති කරනවා. එහෙම නැත්නම් මේ මේ මේ මූලධර්මවාදී මේ හාමුදුරුවෝ නැති කරනවා කියලා අපේ වාසියට අපි කතා කියනවා. එකම මූලධර්මයක්වත් නැහැ. ඕනට වැඩිය ඉස්සිස් කියන්න පටන් අරගත්තොත් ඉස්සන අහිනවා. නිසා භාවනා කරනත් හොඳට මතක තියාගන්න ඕනේ අපි මේ ශාසනයට මේ බැස්සේ ලාභ සත්කාර සම්මාන සිලෝක බලාගෙනවක්වත් රට්ටුන්ගෙන් අනේ හොඳයි කියලා මේ ආමන්ත්‍රණ ලබන්නවත් නෙවෙයි. රට්ටු නලවන්න නෙවෙයි. අපිට රට්ටු නැතුව ජීවත් වෙන්න බෑ බෑ හැබැයි නමුත් මේකේදී අල්පේච්ඡතාවය කියන ගුණේ දන්නේ නැත්නම් ඒකේදී ඉතින් මට නොකිය කියන්න වෙනවා නිින්ද බැරි වෙනවා ඒක සඳහා එකම දේ නම් සත්පුරුෂයන් දැකීම පමණයි බණ ඇහිල්ලෙන් කවදාකවත් මේක කියලා පැමිණෙන්න බෑ එවනේ උත්තරමය දකින්නකොට ඇහැට කඳුළු වෙනවා අනේ මෙච්චර ගුණවන්ත ස්වාමීන් වහන්සේලා කිසිම ප්‍රසිද්ධියක් නැතුව ඒ ඉන්නකොට අනේ මෙහෙමම උන්වහන්සේලාට ඉඳ ලැබේවා. මේ කැදැල්ලට කවුරුවක්වත් ගල් ගොන්න නොකසාවා කියලා පුදුමාකාර සතුටක් එන්න පටන් අර ගන්නවා මේ අල්පේච්ඡතා ගුණය දකිනකොට. ඒ වගේම එම කියන්නත් හොඳ නැහැ නමුත් කියන්න වෙනවා ප්‍රසිද්ධ වුණා නම් ඒක නුගුණයක් කියලා. ඒ මොකද මේ තේරවාද ශාසනය පමණමයි මේ රිවර්ස් ගියර් එකේ දාගෙන යන වාහනේ එකම වාහනේ. ඒකට කිට්ටුවෙන් යන තරඟයකට පෙන්වන්න පුළුවන් රගර් සෙල්ලම විතරයි. රගර් සෙල්ලමේ බෝලේ පාස් කරන්න තියෙන පිටිපසට. නිසා ගත් එක අරගෙන යනවා මිසක් පාස් කෙරුවොත් පාස් කරන්න වෙන්නේ පිටිපසට නිසා හෙන ගෙඩිය වගේ අනේකයි තියෙන්නේ. ඒ වගේ තමයි මේකටත් බැසට පස්සේ භාවනාවට බැසට පස්සේ මතක තියාගන්න ඕනේ. මේ අනේකුත් මොනම ආර්ථික දේශපාලන සමාජික කොයි එකෙත් තියෙන අඳහැරී. කියාපෑම මේකෙදී ඒකේ අනිත් පැත්ත හරවන්න ගියාම මහ ලොකු බුදු ගුණයක පිහිටලා ධර්ම ගුණයක පිහිටලා සංඝ ගුණයක පිහිටලා අපි මේක හිතේ ධාරණය කරගන්න ඕනේ. ආදර්ශ ඉල්ලන්න එපා. එහෙම දෙන්න දුසිංගනම් මේකේ නැහැ. තියෙනවනම් පුදුමයි. ඒකයි බුදුහාමුදුරු අහන්නේ ජාත භූමකාණං ජාත ජාත භූමක භික්ඛුණා. මගේ උපංගමේ හාමුදුරුනේ මගේ උපංගමේ කවුද ඉන්නේ හාමුදුරු කෙනෙක්? අල්පේච්ඡ වෙලා අල්පේච්ඡකමේ ಗುಣ ප්‍රකාශ කරන අල්පේච්ඡකම සමාදන් කරවන කියලා. ඉතින් ඒක කට ඇරලා කියන්න පුළුවන් හාමුදුර කෙනෙක් හිටියා පුන්නමන්තාන පුත් හාමුදුරුවෝ. ඉතින් මේ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ භාවනා කරන යන ජීවිතයේ කවදාකවත් එපා තව කාගවත් අල්පේච්ඡතාවයට හානි කරන්නවත් එපා. Tamange අල්පේච්ඡකම පෙන්වන්න යන්නත් එපා. ඒ විතරක්මදි. අනිකුත් අය පුළුවන් තරම් Tamange ගුණ කද ප්‍රයෝජනට වාම් කරලා අල්පේච්ඡකමට සමාදම් කරවන්න. ඉතින් ඒක හුඟ දෙනකොට ප්‍රිය නැහැ. ඒ මොකද හුඟ දිනෙක ඉන්නේ මේ ජනමාධ්‍යයට රැවටිලා මේ ප්‍රසිද්ධ වීම කියන ධර්මතාවයේ මත. අනිත් පැත්ත හැරෙන්න පටන් අරගත්තට පස්සේ තමයි සන්තුෂ්ඨ ගුණේ. ඒක නිසා මේ සිව්පස පිළිබඳ අල්පේච්ඡතාවේ, සීලේ පිළිබඳ අල්පේච්ඡතාවේ, ඒ වගේ මේ මේ රකින්න දුතාංග ධර්ම පිළිබඳ අල්පේච්ඡතාවේ සහ අධිකම අල්පේච්ඡතාවේ කියලා මේක හතරකට කඩලා පෙන්නනවා. මෙව එක එකක් එක එකක් මේ ජීවිතය ගත කරන හැම චිත්තක්ෂණයකම කොතනකින් හරි සම්බන්ධයක් තියෙනවා. ඒ දැනගෙන නිතරම නිහතමානී වෙලා කිරිවදින ගොයමක් කිරිවදින්න වදින්න පල්ලයට නෙමෙන්න වගේ ඉහළට වැඩෙන උණ ගහ දැල්ල පල්ලයට හරවගෙන ඉන්නවා වගේ එහෙමම බොහොම යටහත් පහත් නිහතමානීව ඉඳ පටන් අරගත්තොත් මේ ශාසනයේ ගුණ වර්ධනය කියන එක බොහොම ලේසියි. ඇත්තම කියනවා නම් ඉබේ ගුණ වැඩෙනවා. මේක මේ අඳුරෙන් තියා තමයි අමාරු වෙන්නේ. ඉතින් මේ අල්පේච්ඡතාවය හේතු කරගෙන අල්පේච්ඡතාවය ආහාර කරගෙන අල්පේච්ඡතාවය ආසන්න කාරණේ කරගෙන තමයි සන්තුට්ටි ගුණේ වැඩෙන්නේ. ඒ සන්තුට්ටි ගුණේ නැතුව අසන්තුට්ටිතාවය ඇති වෙන්න පටන් අරගත්තොත් හිග භාවය තෘෂ්ණාවටම නම. ඒක නිසා අපිට මේ ශාසනය සඳහන් කරන්නේ චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියන පැවිද්දෙක්ගේ සිව්පසේ ගත්තොත් ලදයම් සිවුරකින් සතුටු වෙන ලදයම් සිවුරක් සතුට වීමේ ಗುಣ ප්‍රකාශ කරනවා. ලදයම් පිණ්ඩපාතයෙන් සතුට වෙන ලදයම් පිණ්ඩපාතයෙන් සතුට වීමේ ಗುಣ ප්‍රකාශ කරනවා. ලදයම් සේනාසනයකින් සතුට වෙන ලදයම් සේනාසනයක් ලැබීමෙන් සීනාසනයකින් සතුට වීමේ ಗುಣ ප්‍රකාශ කරන ලදයම් භාවනාවක් ලැබීමෙන් සතුට වෙන ලදයම් භාවනාවකින් සතුට වෙන ಗುಣ ප්‍රකාශ කරන ගතිය කියලා මේ අරිවංශ සූත්‍ර දේශනාදී මේ සිව්පස පරිභෝගයේදී සන්තුට්ඨීතාවය පෙන්ලා දීලා තියෙනවා. මේක දැනගෙන ඉන්නවනම් රජ වුණත් තියෙන දුකත් සන්තුට්ඨීතාවය ඇති වෙන තියෙන මිනිස්යා තුන තියෙන සැපතත් තේරුම් අරගන්න පුළුවන් වෙනවා එදාට තේරෙනවා සભ્યත්වය කියන්නේ මොකක්ද කියලා. එදාට තේරෙනවා ශිෂ්ට භාවය කියන්නේ මොකක්ද කියලා. එදාට තේරෙනවා සංස්කෘතිය කියලා කියන්නේ මොකක්ද කියලා. එදාට තේරෙනවා මහත්ම ගතිය කියන්නේ මොකක්ද කියලා. අපි ඇස් බැඳලා තියෙන අපි දැන් හිතාන තියෙන සන්තුට්ඨිය තියෙන්නේ වැඩියෙන්ම සල්ලි තියෙන තැන මැණික් තියෙන තැන රත්තරන් තියෙන තැන මේ නිලයේ තලයේ තාන්න මාන තියෙන තැන කියලා. අනේ එවැනි ඇත්තු විඳින දුක් දකින්නකොට ඊට බැදී කොච්චර වටිනවද කියලා හිතන මේ ලද දෙයින් සතුට වෙන ගතිය. මේ ලද දෙයින් සතුට වෙන ගතියේ හරස් කැපෙන තැන් දෙකක් තියෙනවා. නැත්නම් හරස් විදියට පාවිච්චි කරන දෙකක්. එකක් තමයි කාම වස්තු. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තියෙන මේ ආමිෂ වස්තු පිළිබඳව අසන්තු සන්තුට්ටි භාවය ඇති කරන්න ඕන. නමුත් ලබන්න තියෙන අධික ඥාන පිළිබඳව අසන්තුට්ටි භාවය ඇති කරගන්න ඕන. නිසා සන්තුට්ටි කියන වචනය මෙතන පාවිච්චි කරන්නේ ආමිෂයේ සම්බන්ධවයි. එහෙම නැත්නම් ප්‍රත්‍ය සම්බන්ධවයි. ඒ ප්‍රත්‍ය සම්බන්ධයෙන් ලද දෙයින් සතුටු වෙන. නමුත් Taman දැන් ලැබලා තියෙන්නේ විපස්සනා ඥානයක් විතර නම් ඒකෙන් සතුටු නොවි ඊගාවෙකට යන්න ඕන. ඊගාවෙකට යන්න ඕනේ. ඊට පස්සේ සෝවාන් මාර්ගය ලබන්න. ඒක සතුට නොවි සකදාගාමි වෙන්න ඕනේ. ඒක සතුට නොවි අනාගාමි වෙන්න ඕනේ. ඒක සතුට නොවි රහත් වෙන්න ඕනේ. එතන අසන්තුට්ඨීතාවය දිනු කරන්න ඕනේ ලෞකෝත්තර සම්පatti વિશે. ලෞකික සම්පatti ආමිෂ සම්පatti વિશે සන්තුට්ටි භාවය දිනු කරන්න ඕනේ. ඉතින් මේක හුඟ දෙනකොට පටලැවෙනවා. වෙලා තියෙන්නේ මොකද්ද? ආමිෂ සම්පatti පිළිබඳව අසන්තුට්ටි භාවයේ මේ දිනු කරනවා. ලෞකික ලෝකෝත්තර සම්පatti පිළිබඳව සන්තුට්ටි භාවය දිනු කරගන්නවා. ඉතින් මේ මිනිසයා මේ පිටිපස්සෙන් පිටිපස්සට යන මිනිසෙක් බාටපත් වෙනවා. ඒක අනිත් පැත්ත හරවනයි කියලා කියන්නේ ආමිෂයේ සම්බන්ධයෙන් අපි සන්තුට්ටි භාවයකුත් ලෝකෝත්තර ගුණ વિશે, निराமிෂ ගුණ વિશે අසන්තුට්ටි භාවයකුත් දිනු කරගන්න පටන් අරගත්තොත් අපිට තේනවා මේක තමයි සම්මිය දෘෂ්ටි කියන්නේ. මේක තමයි ගඟ දිගේ ඉහළට පීනනවායි කියලා කියන්නේ. මේක තමයි අන්‍ය ශාසන වල දකින්න බැරි දෙය කියලා කියන්නේ. මේක තමයි නෛර්යානිකත්වය කියලා කියන්නේ. නමුත් ඒක අපි දන්න ආගයන් ආඩම්බරයන් එක සමාන්තර වෙන්නේ නැහැ. දන්න ආගයන් ආඩම්බරයන් එක හරස් වෙන්නා වගේ තමයි පේන්නේ තියෙන්නේ. ඒ නිසා මේක කවදාකවත් දෙන්නේ එකතු වෙලා අපි දෙන්නම මේකෙන් සතුටට වෙමු කියලා කියන්න බෑ. මේක තන්නේ පුද්ගලයේ ගමනක් මෙතන තියෙන්නේ. අපිට පුළුවන් ඕනම වෙලාවක ලද දෙයින් සතුටු වීමේ සතුටු වෙලා සතුටු වීමේ ಗುಣ ප්‍රකාශ කරන්න. ඒක වළක්වන්න පුළුවන් జగතෙක් ලෝකේ නැහැ. නමුත් ඒක දන්නේ නැතුව මේ පිරිස යන නිසා 99ක් මේ අසන්තුට්ටි භාවයෙන් අයිතිවාසිකම් සදා සටන් කරමි. අනුන්ට චෝදනා කරම පුරුද්ද කොච්චර අපි ළඟ තියලාද කියනවනම් යම් කිසි කෙනෙක් අයිතිවාසිකම් සටන් නොකළොත් යම් කිසි කෙනෙක් චෝදනා නොකළොත් නෝන්ජලෙක් කියන තරමට සමාජෙ පිරීලා තියෙනවා. නමුත් යෝගාවචරයා මේ සන්තුට්ටි භාවය දිනු කරාට පස්සේ ඒ යෝගාවචරය යන ගමනේ හුල්ලඟක් නෑ වදින්න. මොකද ඔක්කොමලා කොන් දෙකට ගිහිල්ලා රණ්ඩුවේ ඉන්නේ. මැදම අවතේ කිසිම රණ්ඩුවක් නෑ. හැබැයි හොඳට කාරණාව තේරුම් අරගන්න ඕනේ මේ සන්තුට්ටි භාවය තමයි නිවනට මඟ. ඒක අභාග්‍ය සම්පන්න විදිහට අද පෙන්නලා තියෙන්නේ නිවනට මඟ තියෙන්නේ කාම අත්ති කිලමතාන යෝගයේ තුලින් එහෙම නැත්නම් කායට දුක් දීම තුලින් කියලා. නමුත් මාගේ සරුවච්චන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරනට උන්වහන්සේ කියන සුගත ගුණය කියලා එකක් උන්වහන්සේ සුන්දර ලෙස මේ ගමන ගමන් කරලා තිනේ. මොකද උන්වහන්සේ දන්නවා කය සංසිඳුණා නම් ආනාපානය සංසිඳුණා නම් ප්‍රීති සුඛ පහළ වෙනවා. ද්වේෂය නැති වෙනවා. චිත්ත සංස්කාර සංසිඳුණා නම් අති ප්‍රමෝදයක් පහළ වෙනවා. ඉතින් ඒ නිසා ගමනේදී හම්බ වෙන්නේ ප්‍රීති සුඛ අති ප්‍රමෝද මිස පශ්චාත්තාප නෙවෙයි. පශ්චාත්තාප වුණා නම් අනිවාර්යයෙන්ම වාංගු කරලා තියෙන අපේ භාවනාව ආමිෂයකට ලෞකික දෙයකට එව්වයිදී අපිට කනගාටු භාවය ඇති වෙනවා. නමුත් निराமிෂ දෙයක් සම්බන්ධ කරන ලාභ සත්කාරයෙන් තොර දෙයක් සම්බන්ධ කරන භාවනා කරනවා නම් එන්නෙම ප්‍රීතියක්, එන්නෙම සුඛයක්, එන්නෙම අති ප්‍රමෝදයක්. ඒ නිසා වැරදිච්ච, පෙරදිච්ච ඕන වෙලාවක තර්කානුකූලව හෝ මූල ධර්මානුකූලව ඒ කියන්නේ සුතමේ ඥාණයෙන් පෙන්ලා දෙන්න පුළුවන් අපේ ප්‍රපංච ධර්ම තමයි වැඩ කරන්නේ කියලා. එනිසා මේ නිවනේ ස්වභාවය මේකයි යම් දවසක මේ සන්තුට්ඨීතාවය හිතේ සුතමේ වශයෙන් හෝ තාර්කික වශයෙන් හෝ භාවනා වශයෙන් ලබා ගත්තා නම් නිවන කියන්නේ මෙන්න මේකයි කියන එක අත්දකින්න පුළුවන් වෙනවා. නිවන නොලබ නිවන් ලබන හැටි තමයි මේ කියන්නේ. නිවන ලැබුණාම ඇති වෙන සන්තුට්ටි භාවය සන්තුට්ටි භාවය දැන දැනගෙන සන්තුට්ටි භාවයේ ಗುಣ ප්‍රකාශ කරනකොට ඉබේම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සන්තුට්ටි භාවය කියන එක කවදාකවත් ස්ත්‍රී පුරුෂ භාවයේ රැඳිලා නැහැ. කවදාකවත් පැවිදි උපවිදි භාවයේ රැඳිලා නැහැ. කවදාකවත් ආගම කරදිලා නැහැ. මනුස්සකමත් එක්ක ආපු වටිනා ගුණයක්. ඉතින් ඒක දන්නේ නැතු ඒක පාගගෙන ආමිෂයෙන් සැප සම්පත් කරන්න ගියාම රණ්ඩුව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මාන, ආජීවාසිකම් සඳහා සටන් එහෙම නැත්නම් චෝදනා පිරිච්ච ලෝකයක් තියෙනවා. තුවන් තුවම් පේසුඤ්ඤං ආදි වශයෙන් සරුවත් සඳහන් කරන තෝ තෝ වරපල කියාගෙන බොරු කියාගෙන හිස් වචන කතා කරගෙන මේ යන්නේ මොකටද? මේ සීමිත වූ ආමිෂයට කරන රණ්ඩුවකට. ඒ අසීමිත වූ මේ ලෝකෝත්තර පැත්තට ගියාම නිතරංග ජයක් තියෙනවා. ඒ නිතරම ජයතුර තමයි සතුට තියෙන නිසා යෝගාවචරය හැම වෙලාවෙම ප්‍රසන්න මානසිකින් ජීවත් වෙන්නේ මේ ලද දෙයින් සතුට වීම නම් පළවෙනි පාඩම දන නිසා. අවසානයේ පුද්ගලයා අනිවාර්යයෙන්ම යන්නේ ඒ සතුටටම තමයි. ඒ නිසා අවේදිත නමුත් මේ සුඛයට සුඛයක් කියලා කියන්නේ ඒතර රණ්ඩුවක් නැති නිසා. නිවනට අවේදිත සුඛය කියලා කියන්නේ රණ්ඩුවක් නැහැ, උදුම සතුටක් තියෙන. නමුත් මේ ලෝකයේ ආමිෂ පැත්තක් විතර දකින්නත්තන්ට පේන්න තියෙන්නේ නිවන් සුඛය කියලා කියන එක බහම මේ සීතල වෙච්ච පිලුණු වෙච්ච ආහාරයක් වාගේ. ඒ මොකද අපි ඒ තරම්ම ශාසනයෙන් ඈත් වෙලා ඉන්න නිසා. නිසා ශාසනේ තේරුම් ගන්න තේරුම් ගන්නකොට ඉබේම ප්‍රමෝදමත් වෙන ගතිය සතුට හිතක් අපිට ඇති වෙන්න පටන් ගන්න නිසා අපි නිතරම බලන්න ඕනේ මේ සන්තුට්ටි ගතිය ඇති කරන අතර ඒ සැප අපේ දූ දරුවන්ට අපේ ශිෂ්‍යයන්ට, ගෝලයන්ට, බාලයන්ට එහෙම නැත්නම් මතු પરම්පරාවට උරුම වාසිකමක් කරලා දෙන්න නම් මේ දැනටමත් අපි නිවන් දැක්කා වාගේ සතුටු වෙච්ච කෙනෙක් වායේ ගත කරන්න පටන් ගන්නකොට මේ වර්තමාන මොහොතත් එක්කම සතියත් එක්කම ප්‍රසන්න භාවයක් තමයි එන්නේ. කිසි දෙයක බලාපොරොත්තු සුන් වෙච්ච ගතියක් එහෙම නැත්නම් පසුබාන ගතියක් එන්නේ නැහැ. එතකොට තමයි අපිට බුදුන් දැක්කා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ සතුට හිත ඇති වෙච්ච කෙනා කවදාහක්වත් සමාජශීලී වෙන්න යන්නේ නැහැ. සමාජශීලී වීම අනිවාර්යයෙන්ම මේ සතුටට බාධාවක්. ඒ නිසා තමන් තනි වෙනවයි කියලා කියන්නේ කායික වශයෙන් තනි වෙනවා විතරක් නෙමෙයි ආමිෂේ ලැබෙන්නා වූ ආමිෂයෙන් සතුට වෙන්නා වූ නැත්නම් ආමිෂේ කියනවා රූප විතරක් නෙමෙයි රූප වලින් ඇස් දෙකත් වහගන්න. ලස්සන මිහිරි සද්ද විතරක් නෙමේ සද්ද නැහෙන තැනකට යනවා. ගන්ධ සුවඳ නැහෙන විදියට තැනකට යනවා. කටෙන් කතා කිරීම ආහාර ගැනීම නතර කරලා මේ කයට සීමා වෙලා ඒකත් ඒ අරමුණත් ගෙවම් කරන තැනට ගියාට පස්සේ ඔන්න විවේකයක් එන්න පටන් ඒ විවේකයට කියන තියෙන්නේ මේ ඉන්ද්‍රියන් හා බැඳිලා තිබුණු විඥාණය ඉන්ද්‍රියන්ගෙන් වෙන් වෙලා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ ගන්නට විස්්‍රාම වීමක් තමයි මේ පවිවේකතාවෙන් කෙරෙන්නේ. නිසා ගෝසාවට රැල්ලට රැළට වැටුනොත් ඒක මහා වෙහෙස කරයි. සන්තුට්ටි බව දන්න කෙනා කවදාකවත් නැහැ. එහෙම යන්නේ එක තැනකදී සරුවචන් වහන්සේට සරුවචන් බොහොම ප්‍රසිද්ධයි මේ විවේකීතාවයට. උන්වහන්සේ යම් දෙලාවක යම් තැනක පිරිසකට පැමිණෙනවා නම් වික්ෂු භික්ෂුණී විතරක් නෙමෙයි අන්‍ය තීර්ථක ආරාමයකට හරි ඒ මිනිස්සු අතර ඉන්න නායකයා අන්‍ය තීර්ථක නායකයා කියනවා බවත් ගෞතමයන් වහන්සේ වඩනවා කෑ ගහන්න එපා නිස්සද්ද වෙලා නිස්සද්ද වෙලා උන්වහන්සේ කැමති නෑ ගෝසාවට උන්වහන්සේ විවේකයට කැමති කියලා. ඉතින් එතකොට ඒ නායකයා විසින් තමන්ගේ ගෝල බාලපිස සම්පත් කරනවලු මේ බුදුහාමතු විවේකයට කැමති කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ වනසණ්ඩේක එක්ක ස්වාමින් වහන්සේ නමකගේ මේ නාගිත නාගිත කියන ස්වාමීන් වහන්සේගේ උපස්ථාන ලැබගෙන ඉන්න වෙලාවේදී ගමට ආරංචි වෙනවා බවත් ගෞතමයන් වහන්සේ අපේ ගම අසල තියෙන බණීට වැඩියයි කියලා. පස්සේ මේ මිනිස්සු විශාල පෙනුමක් අරගෙන පූජා භාණ්ඩ අරගෙන ഘോഷා කරමින් එනවා අර මේ ආරණ්‍ය සීනාසන සීමාවට. වුණාට පස්සේ අර හාමුදුරුවෝ ගිහිල්ලා අහනවා උපස්ථාන කරන හාමුදුරුවෝ ඇයි ස්වාමී ඇයි මේ පිරිස කියලා. අනේ අපිට මොන තරම් ලාභයක්ද මොන තරම් වාග්යක්ද භාග්‍යතුන් වහන්සේ වැඩි අනේ ස්වාමීන් වහන්සේ අපිට වන්දනා කරලා දෙන්න අවසරයක් ලබා ගන්නයි. පස්සේ සරුව අර පුදේ උපස්ථාන කරන ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර ළඟට ගිහලා කරන බවත් ගෞතමයන් වහන්සේ මේ ගමේ ඉන්න බ්‍රාහ්මණ ශාස්ත්‍රීය කුලවල ඇත්තෝ විශාල පූජා භාණ්ඩ රාශියක් තකර අරගෙන ඔබ වහන්සේ දැක ගැනීමේ ආශාවෙන් මේ අරණ්‍ය සීමාවේ වැඩ ඉන්නවා එන්න අවසරයි. ඊට පස්සේ කියනවා බුදුරජාණන්සේ කියනවා ඔය කෙවුලෝ වගේ මාළු අල්ලන මිනිස්සගේ කෑ ගහන මිනිස්සගේ සද්දයක්වත් මට ඕන යන්න කියන්නේ. ඊට පස්සේ ආර උපස්ථාන කරන ආමුදු හරි අශීරුතාවයකටපත් වෙනවා. උන්වහන්සේ ගිහිල්ලා කෙසේ නමුත් අර පිළිසෙට කියනවා සරුවත් යනන්සේ විවේකයට කැමැති නිස්සද්ද භාවයට කැමැති ඒ නිසා මේ වෙලාවේ කැමැති හම්බ වෙන්න කැමැති නැහැ කියලා. ඉතින් අර පිරිස කියනවා අපේ ජීවිතේට කවදාකවත් කවදද බුදුන් කෙනෙක් දකින්න හම්බෙන්නේ මෙච්චර බුදුහාමුදුරුවෝ ආපු වෙලාවේදී ඇයි අපිට ඒක බලන්න බැරි අපි මේ පුණ්‍ය ලාභය බාධා කරන්න එපා අපිට අනේ කරුණාකර දෙවෙනි සැරට තාර්දනා කරන්නයි කියලා. පස්සේ සරුවචනාංශයට උපස්ථායක ස්වාමීන් වහන්සේ කියලා මතක් කරනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ කිව්වට ඒ පිරිස සතුටු කරන්න අමාරුයි. ඒ පිරිස නැවතත් මතක් කරනවා. දකින්න අවස්ථාවක් දෙන්න කියලා පූජා භාණ්ඩ පූජා කරා. ඒක සරුවචනාංශ කියන මම දැන් සැරයක් කිව්වා. මේ මාළුකාරය වගේ කෑ ගහන පිරිස දකින්නවත් මං කැමති නැහැ. මට මේ පූජා භාණ්ඩත් ඕනේ නැහැ. මම කිසිම කැමැත් නැහැ සරුවචනාංශ විවේකයට කැමති කියලා. පස්සේ දෙවෙනි සැරේට ආලා ওই පිරිස වෙනුවෙන් සරුවචනාංශ විවේකයට කැමති. ඊට පස්සේ අර කට්ටිය කියනවා දෙසරයකුත් ප්‍රතික්ෂේප වෙච්ච බව දැනගෙන අපේ තියෙන දැඩි වුවමනාවෙන් අපි තුන්වෙනි වතාවටත් ඉල්ලා සිටින ඔබ වහන්සේට වෙහසක් නැත්තම් කියලා සරුවත් යනට ආරාධනා කරන්න වන්දනා කරන්න අවස්ථාව දෙනවා. අනේ අර හාමුදුරු තුන්වෙනි සැරට සරුවත් යනanse ළඟට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පිරිස දකින්න කැමති කියලා. ඊට සරුවත් යන මම සැරයක් කිව්වා දෙකක් කිව්වා තුනක් කියන්න තියෙන. එච්චරයි මම විවේකයට කැමති. ඔය කෙවුල් හන්දට මම කැමති නැහැ කියලා. ඒකලා කියනවා මම දැන් ඒ පිළිස නෙමෙයි දැන් මේ උපස්ථායකට කියනවා මන්ට එකක් කියකි මම මේ දීර්ඝ ගමනකට බැසට පස්සේ මං යන කැලේ වාරේ මට ඉස්සරහට ගව්වත් තරම් දුර කවුරුත් පේන්න නැත්තම් පිටිපස්සේ ගව්වත් තරම් දුර කවුරුවත් පේන්න නැත්තම් මං උඹට කියන්න මට මල මූත්‍රා පහ කරන්න හරි පහසුයි. ඒ නිසා මගේ විවිධකට බාධා කරන්න එපා කියලා. බලනකොට හිතෙන්නේ සරුවච්චන් වහන්සේ වගේ කෙනෙක්ගෙන් මෙහෙම දෙයක් නොකිය වෙයි කියලා. මෙච්චර සද්ධාවෙන් පූජා භාණ්ඩ රගෙන ආපු වට්ටියට අනේ නොම්බර ටිකක් දෙන්න ලොකුම පූජා වට්ටිය තියෙන කෙනාට ඉස්සරලම එන්න කියන්න ඔයා ඉස්සලා ගිහිල්ලා පොඩ්ඩක් මේක මැදිහත් වෙන්න කියලා කියන එකක් තමයි අපි හිතන්නේ මහා කරුණාව කියලා. අතුන්වංශේ පවිවිකතාවයෙන් මේකෙන් අදහස් කරලා තියෙන්නේ මොකද්ද? මත්තර පහළ වෙන ශ්‍රාවකයෝ පවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව පවා මේ තමන්ගේ සතුට නම් කැමති වෙන්නේ ඇතුළත පිරිච්චිකම නම් පිරිච්චිකතින සම්පත්තිය නම් බලාපොරොත්තු වෙන්නේ කවදාකවත් එපා ඒ තමන්ගේ විවේකයේ බාධා කරගන්න. විවේකේ පාවා දෙන්න එපා. ඒ විතරක් නෙවෙයි ඒක සඳහා ක්‍රමවේද ඒක සඳහා කළ හැකි ක්‍රම දන්නා තරමේ නිසරණාධ්‍යාසයේ කැමැතියට කියලා දෙන එක තමයි සරුවචනංශ බලාපොරොත්තු වෙන්නේ. මේක ගැඹුරු සමීකරණයක් හෝ ගැඹුරු ධර්මතාවයක් නෑ මේ සමාජ ධර්ම ටික අපි මේ සාකච්ඡා කරන්නේ. මේකේ අනිත් පැත්ත කියනවනම් අපි මේ කතා කිරීමෙන් කරන්නේ මොකද්ද? අනේ පවිවේකී භාවය නාස්ති කරගන්න. ඒ බුරුම ස්වාමීන් වහන්සේ බණ කියනකොට නිතරම කියන්නේ අපි මේ කතා කිරීමේ දුර්ලකම් දකින්න ඕනේ නම් විනාඩි 5ක් කවුරුත් එක්ක කතා කරලා ගිහලා ඒ ගමන්ම වාඩිලා භාවනා කරන්න කියනවා. අඩු ගානේ විනාඩි 10ක් අර කතා කරපු එක පිළිබඳ ඇතුලේ කතාවේ යන්න පටන් ගන්නවා. මං අරක කිව්වට මේක කිව්වනම් හොඳයි අරයා මට මේක කියනවා මං ඒක කිව්වනම් හොඳයි කියලා දිගින් දිගට යන්න පටන් ගන්න නිසා මේ විතක්ක ਵਿਚාර දෙක විතක්ක ਵਿਚාර නිසා තමයි අපේ හිතේ මේ චකිත ගති සහ දෙගිඩියා හිත පහළ වෙන්නේ මේ විතක්ක ਵਿਚාර දෙකට පොහොර දෙමීමක් තමයි කතාව කියන්නේ. ඉතින් එහෙනම් මේ බණ කියන එක කමඨහං සුද්ධ කරන එක ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කරන එක ඒකදී සරුවත් දැන් සඳහන් කරනවා කරනවා නම් කරන ධර්ම කතාවක් නැත්තම් නිසද්ද වෙන්නේ. මුළු ශාසනයෙන් පැවිදිලා තියෙන ශ්‍රාවක දේශක ස්වභාවය. බුදුජනසී කැමති නෑ මැජික් පෙන්ලා නැත්තම් ලෙඩරුව කරලා ශ්‍රාවකව ඇති කරන්නේ දෙකම ආර්ය ක්‍රම විදිහට පෙන්ලා තියෙනවා. උන්වහන්සේ දේශනාවෙන්මයි ශාසනය පවත්වන්න කියන්නේ. ඒ දේශනාව මෙන්න මේ විදිහේ අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා ඇති කරන තාලට ජීවත් වෙන ගමන් ඒ වායේ ගුණ ප්‍රකාශ කරන. ඒකට සමාදම් කරන කතා කතා කරන්න කියනවා. ඒකෙන් තමයි අසංසට්ට කතා කියලා කියන්නේ ඇලි ගලි වාසියක් ඕනේ නෑ. අවුරුදු 3කට වැඩි කාලයක් හිටියා බුරුමේ පණ්ඩිතාරාමේ. මම බැලුවා මේ ස්වාමීන් වහන්සේ දෙවන්නේක් කවුද ආශ්‍රය කරන්නේ? කවම කෙනෙක්වත් නැහැ. ඉන හැම කෙනෙකුගේ එක විදියට ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඒ ස්වාමීන් තියෙන්නේ. යන හැම වෙලාවකම ඉතාමත්ම ගෞරවයෙන් ඉදිරියට යනවා මිසක් දැන හඳුනුකමක් නැහැ. අසවලාට කියලා මට අහසවල ඉඳන් අනිවාර්යම කරගන්න පුළුවන් කියලා කිසිම විශ්වාසවන්තයෙක් පේන්න නැහැ. හැම කෙනෙක්ම ගෞරව සම්ප්‍රයුක්ත බයක ඉන්නවා මිසක් පෛරුපාසානයක් නැහැ. අපත්‍ත්‍ය ලොකු ස්වාමීන් වහන්සේත් උන්වහන්සේ මෙහෙම කතාවක් ඇස සංවේග ජනකයි. අනේ මම මම මේ මේ අපවත් වුණාට පස්සේ මගේ ධර්ම බණ මල්ල කාටද දීලා මැරෙන්නේ කියලා ඇහුවා. දෙන්න කිට්ටුවක වන්තේ පේන්න නැහැ. මම එකතු කරගත්ත මේ බණමල කාටද කාටද දීලා මැරෙන්නේ කියලා මට සංවේගය තියෙනවා කියලා. කිසිම කෙනෙක් එක්ක නෑ මේ ඇයි හොඳ අයියක්. ඇයි හොඳයි කියලා කියන්නේ මේ පෛරුපාසානයක් නෑ. පැවතිය යුතු පැවතුණා ඒක නෙළුම්පතකට වැච්ච වතුර වගේ හැලුණා ඉච්චරයි. අයින් දවස පටන් ගන්නවා අලුතෙන් පටන් ගන්නවා. මේක නැතිකම තමයි ගෘහ ජීවිතය කියන්නේ ගෘහ ජීවිතය වෙන්නේ මගේ හැඟුම් මාරයා දැනගන්න ඕනේ ඒකට මං යනකොට තේවුණු කරලා තියෙන්න ඕනේ මගේ මෙහෙම කෙරලා තියෙන්න ඕනේ කියලා හරි අපේක්ෂාවල් තියෙනවා මේකෙදි සඳහන් කරන්නේ අසංසත්තතාවය කියලා කියන්නේ කිසිම අපේක්ෂාවක් නැහැ. ඒ බුරුම ස්වාමීන් වහන්සේම කියපු බණකින් මට මතක් වෙන්නේ සරු මේ සුද්ධෝදන රාජ්‍යරෝ පණිවිඩ 10ක් ඇරියා. තමන් වහන්සේගේ තමන්ගේ පුතා සරුවචන් වහන්සේ තමන්ගේ කිඹුල්ලත් පුරේට ගෙන්නගා. ඉතින් සරුවචන් වහන්සේ මඟ දිගට කරන්න තියෙන ශාසන කටයුතු කරමින් තමන්ගේ පියමහා රජුරුවන්ගේ රාජධානියට ගියා. මේ වගේ වෙලාවට ගියේ කිසි කෙනෙක් හිටියේ නැහැ. දත්බුරුසුවක් ගෙනත් දෙන්න, වතුර ටිකක් ගෙනත් දෙන්න, දැහැට්ටක් ගෙනත් දෙන්න 12000ක් මහා සංගරුවන. කැලේ රැයක් ගත කරා. දැන් අද මෙතන මේ 20ක් ඉඳ ගිහිල්ලා බලන්න අපිට කාමර පහසුකම් සලසන්න මේ අවුරුදු ගණක් ලැහැතුන කොච්චර දුෂ්කරද කියලා. ඒත් අපිට සැක තියෙනවා අඩුව අඩුකම් ඇති කියලා. 12000ක් පිරිස. රහතන් වහන්සේලා කැලේ මැද හිටියා. වැසිකිළියක්, වතුර කඩක්, දැහැටක්, ආලෝකයක් මොකක්වත් නැහැ. පහුවෙන්ද උදේ පාන්දර සරුවත් යනසේ කල්පනා කරා දැන් මේ 12000 පිරිසට කවුද දාන දෙන්නේ කියලා. කිසි කෙනෙක්ගේ ආර්දනාවක් නැහැ. පාත්‍රය දිහා බලලා කල්පනා කරලු පෙර පහළුණා වූ සරුවච්චන් වහන්සේලා ආර්ය වංශය පවත්වනකොට කොහොමද මේ වැඩේ කරේ කියලා. ගෙපිලි වලින් පිං පිඬ පාදේ වඩන එක තමයි ක්‍රමය. නිසා පාත්‍ර හොදාගත්ත බුදුහාමුදුර ඉස්සර වුණා. දැන් මේ තමන්ගේ රජ වෙන්න තිබුණ රාජධානිය අතහැරලා ගිහිලා බුද්ධ රාජ්‍ය දිනාගත්ත සාරුවච්චනාංශගේ ආරාධනාවට පැමිණි 12000ක් මහරහතන් වහන්සේලාට බුදුහාමුදුර ආගන්තුක සත්කාරය කරන හැටි. උන්වහන්සේ පාත්‍රයන් පිළ ගන්නට පස්සේ අනික ඔක්කොමලා පිටිපස්සේ යන්න පටන් ගත්තා. මේ වීදිය දිගේ යනකොට යසෝදරාව කවුළු සිදුරුවෙන් දැක්කා මේ යුව රජ වෙන්න රජ වෙන්න හිටපු කෙනා දැන් ඒ රාජමාලිගාව තියෙන වීදියේ හිඟාගෙන ඇවිදිනවා. ගිහිල්ලා පියමහ රජුරන්ට කිව්වේ කොහොමද ඔන්න පුතා මූණේ දැලි ගෑවා. මොකද්ද කියන්නේ? අන්න ගිහිල්ලා බලන්න කවුළුවේ හිඟා ඇවිදිනවා. රජුරවන්ට යනකොට උඩට සලුවක්වත් දාගෙන යන්න මතක නැතුණලු වීදියට බැහැලා තියෙන්නේ උඩුවත නිරුවති. ඊළඟ මොකද්ද මේ කරන විග්‍රහය? බුදුහාමුදුරුවෝ ඇයි මහරජා මොකද්ද මේ නිග්‍රහය? මේක තමයි අපේ වංශේ පවත්වනවයි කියලා කියන්නේ. කොහොමද මේ මහා රාජ සම්මත මහා වංශය කෙනෙක් හිඟමනේ ගියයි කියලා කවුද කියලා තියෙන කියලා. හොට නෑ නෑ මේ බුද්ධ වංශේ. ඒක ආර්ය වංශය කියලා. පියමා රජුතු අංගයත් එක්කවත් සංසට්ටයක් නෑ. පණිවිඩයක් කරන්න තියෙන මාලිගාවට හෙට 12000කට මේ දාන ලැහැත්ති කරන මගේ මේ ගෝලියෝ 12000ක් ඇවිල්ලා ඉන්නේ කට්ටියට රාජකීය සම්මාන දෙන්නේ කියලා. එහෙමවත් අත්අපේක්ෂාවක් නෑ. අපිට එහෙම වුණා නම් කොහොමද අපි එනකොට පාවඩ එල්ලලා තිබුණ නැත්නම් වතුර එල්ල හරි කස් කරලා තිබුණ නැත්නම් පුටුවකට මේ සුදුරි දාලා තිබුණ නැත්නම් අපි මූණ නරක් කරගන්න. ඒ මොකද අපි හිතනවා මේගොල්ලෝ අපිට මෙහෙම කරන්න ඕනේ කියලා. එහෙම කරන්න ධර්මතාවයක් ලෝකේ නැහැ. ලෝකේ තියෙන්නේ තියෙන ධර්මතාවය යනුව නොගැටි, නොගැලී ගත කරන ක්‍රමය. ඒක තමයි අද ওই බාලදක්ෂ ව්‍යාපාරයේ අනන්තවත් උගන්වන්නේ ගිය ඕන තැනක තියෙන ගලක් අරගෙන තියෙන කෝටු කැලක් අරගෙන තියෙන වැලක් කරන කටයුතු කරලා ඒක තිබුණු තැනම තියලා අනේකයි තියෙන්නේ අසංසට්ඨ භාවයේ තියෙන එක. ඒ නිසා ලෝකේ ඉස්සල්ලාම ඇති කර බාලදක්ෂ ව්‍යාපාරයේ හරුවත් යනාංශය තමයි. උන්වහන්සේ ඇති කරාට පස්සේ 12000ක් නෙවෙයි ඊට වැඩි ගාණක් ගියත් කැලේට ගාණකුත් නැහැ, ජනතාවට බරකුත් නැහැ. ඊට පස්සේ අනේ මං ඊට පස්සේ ඇවිල්ලා යන්න එන්නම් කියලා ආයෙ පණිවිඩ තියෙවනකුත් නැහැ. ඉතින් ඒක අදාපිට හිතා ගන්න බෑ. මොකද හේතුව අපි ඒ තරම්ම මේ කෑමට, මේ ගෙදෙට්ට, මේ සුවඳට, මේ ගඳට, මේ රසට බැඳිලා ඒක අපේ දේශීය උරුමයක් වඩපත් කරන ඒක නැති වෙච්චහමකට පාළු ගතියක් එනවා. අසංසත්ත භාවය පුරුදු කරන්න ගියාම කැලේ නිල් තනකොළ ඇවිදක කකා ඇවිදින මුවපොව්වෙක් වගේ යන ඕන තැනක ලද දෙයින් සතුටන ගතිය ඇති වෙනවා. ඒකත් අර සන්තුට්ටි ගුණේ පව්වියකේ ගුණේ තියෙන කෙනාගේ කිසි කෙනෙක් එක්ක බැඳීමක් නැති ගතිය. කිසිම කෙනෙකුට ඇඩ්‍රස් එක දෙන්න ඕන කමක් නැහැ. කිසිම කෙනෙකුට ටෙලිෆෝන් නම්බර එක දෙන්න ඕන කමක් නැහැ. කිසිම කෙනෙකුට අයි හොඳයියක් නැහැ. පවත්වන්න පුළුවන් නම් ඒක අද සමාජ ගතියෙන් පේනකොට පේන්නේ සමාජ විරෝධී ගතියක් නැත්නම් සමාජශීලී නැති ගතියක්. නමුත් මේකෙන් තමයි අද තියෙන මේ ප්‍රධාන රෝග ටිකයි ප්‍රධාන මානසික අසහන ඇවිල්ලා තියෙන තන්නේ ක්‍රම සමාජශීලී වීමේ ගතිය. අසහනය කියන එක මොන්නම තාලකින්වත් එන්නේ නැහැ කියලා කියනවා තනියෙන් ඉන්න මිනිසෙකුට. අද මේ තියෙන ප්‍රධාන පැතිරෙන වෛරස් රෝග කවදාකවත් එන්නේ නැහැ තනියම ඉන්නකොට. ඒව පැතිරෙන රෝග සමාජගත රෝග සේරම එන්නේ මේ සංසර්ගය නිසා සංසට්ටේ නිසා අපිට සංසට්ටේ නැතුව ජීවත් වෙන්න බෑ ඒක අපි හොඳට දැනගන්න නමුත් අපි මේ ඒකට වාල් වෙලා ඒකට දාස වෙලා ගත යුතු කරනකොට කොහොමද හිතක් හදාන්නේ කොහොමද සිත කය වචන හදාන්නේ ඒ නිසා අපි යෝගේ ආදීනව දැනගන්න ඕනේ එවැනි උත්තරමෙන් ලෝකේ ජීවත් වෙච්ච බව දැනගන්න ඕන උන්වහන්සේලගේ ප්‍රධාන බණ වෙලා තියෙන්නේ Taman අසංසට්ටව ගත කරන අතර සංසට්ට භාවයෙන් නොවීම පිණිස බණ දේශනා කරන එක. ඒ ඔක්කොම කරලා මේ විදිහට පවිවේකී වෙලා සන්තුට්ටි වෙලා අල්පේච්ච වෙලා අසංසට්ට වෙලා ඒව නෑ කියලා ඒව අඩුපාඩු නැයි කියලා හිත වට ගන්න නිතරම අරබඩලද වීර්යෙන් ගත කරනවා. ආරද්ධ විරියෝ හෝති විරිය අරබඩලද විරියට ආරද්ධ විරිය පිනිසම බණ දේශනා කරනවා. ඒක නිසා නිතරම දැල්වෙන වෙල්ඩි ලාම්පුවක් වගේ හිත තියෙන්නෙම නිවන කෙරෙහි යන ගමනක් මිස මට මේ මේ මේ තනි කර ගත කරනකොට තනින් තනට මාරු වෙනකොට මට වෙහෙසයි මේ මේ තියෙද්දි මට භාවනා කරන්න බෑ මට වරක බඩගින්න නිසා අමාරුයි මට වරක සීතල නිසා අමාරුයි මට වරක ලෙඩ නිසා අමාරුයි මට වරක ගමන් වෙහෙස නිසා අමාරුයි කියලා කියන්න ගත්තොත් මේ ගමන යන්න බෑ එනිසා මේ ඔක්කොමත් තියෙද්දි මේ ආරද්ධ විරිය නැත්නම් අරබන් ලද විරිය බහ තබන්නේ මේ නිසා කියනවා අපිට කවදා හරි අපේ නියම ප්‍රകൃතිය වැටෙන්නේ මරෙන් මැරෙන්න චිත්තක්ෂණයට කලින් කියන. එතකම්ම අපි රක්ෂණ සංස්ථාවේ මේක බලාගනි, බැංකුවෙන් බලාගනි, ලොකු පුතා බලාගනි, එහෙම නැත්නම් മന്ത്രിතුමා බලාගනි කියලා ඔක්කොම ඉල්ලන. ඔතෙන්ට එනකොට ඔක්කොම හොදගෙන යනවා. ගියාට පස්සේ තේරෙනවා ඔන්න මෙච්චරයි ඉතුරු වෙන්නේ කියලා. ඒක කවදාකවත් දැකලත් නැහැ. ගමීතොටේ කතාවක් තියෙනවා. ඇතෙක් මැරෙන්න චිත්තක්ෂණයට ඉස්සලා උගේ ඇඟේ ප්‍රමාණය උට පේනවා. පේනකොට යකෝ මෙච්චර ලොකු බව දන්නවනම් මම මේ මහ පොළොව දෙදරන්ට ගහනවනේ කියනකොට මැරලා වැටෙනවා. ඌ එදාලු දැනගන්නේ ඌගේ ප්‍රමාණය. එතකන් කන් දෙකෙන් වැහිලා තියෙන ඌගේ පිටිපස්ස පේන්නේ නැහැ ඌට. ඒක තමයි අපේ ප්‍රകൃතිය අපිට පේන්නේ මරණ චිත්තක්ෂණය අපේ ඉඳුරංගෙන් වෙන් වෙච්ච වෙලාවේදී අන්න තේරෙන්න පටන් අර ගන්නවා අපේ ප්‍රകൃතිය. අපි මෙතෙක් කල් කරන්නේ මොකද? අන්නේ ප්‍රകൃතිය වහණ්ඩයි මේ බාහිරින් මුකු ගන්න. සංසර්ග පවත්තන්නේ ආර්ථික දේශපාලන සමාජික මුකු ගැහිලි කරන්නේ අපි ඇතුළත තියෙන manussත්මේ ශක්තිය දන්නේ නැති නිසා. බුදුරජාණන්සේ කරන්න හදන්නේ බාහිර මුක්ක කැහිලි පැත්තක තියලා. අර ඇතුළේ තියෙන ශක්තිය ටික ඔක්කොම අතු කරලා දෙන්න. ඒ රූප සද්ද ගන්ධ රස වලින් ඇහ කනේ දිවෙන් ආශේ වෙන් කරලා ඒ හිත පුබුදෝලා දෙන්න බලනවා. ඊට උංගෝදෙනෙක් හිතනවා මේ ලෝකේ පවතින නියම වලට ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් සරුවචනසේ තමන් වාස වශයෙන් කරලා මේ පුන්නමන්තානි පුත් වගේ ස්වාමීන් වහන්සේලා ඇති කරලා මේ ඇති කරපු ධර්මයක් මේ තියෙන්නේ. ඒ නිසා අපිට යම් දවසක මේ පරුෂ ධෛර්ය, පුරුෂ වීරිය, පුරුෂ පස්ථාමය, පුරුෂ පරාක්‍රමය ආවට පස්සේ මේ බාහිර දේවල් තිබුණාට කියලා බාධා කරගන්නත් එපා. ඒවා හානි කර නැහැ. දුමංගල දේවල් නෙමෙයි. මුත් එකක් ගැනවත් විශ්වාස කරන්නත් එපා. ඇතුළතින්ම Taman එක විතරයි තනි අලියෙක්සේ තනි කඟ වේනගේ තනි අඟ වගේ අසංසට්ටව ගත කරන්න පටන් අරගත්තට පස්සේ ඒක නිකන් තියෙනවා ආධ්‍යාත්මික ගතියක් බුදු ගතියක් එතකොට අදහන්නේ ඇතුළත පමණයි. මෙන්න මේ කියන ಗುಣ පහ ඇතිකරන්න උන්වහන්සේ සීලය සමාධිය ප්‍රඥාව කියලා සීලවන්ත වෙලා සීලවන්තයේ ಗುಣ ප්‍රකාශ කිරීම සමාධිවන්ත වෙලා සමාධිවන්තයේ ಗುಣ ප්‍රකාශ කිරීම ප්‍රඥාවන්ත වෙලා ප්‍රඥාවන්ත වනේ ගුණ ප්‍රකාශ කිරීම විමුක්තිය ලබාන විමුක්තිය ගුණ ප්‍රකාශ කිරීම විමුක්ති ඥාන දර්ශනය කියන විමුක්තිය ප්‍රමාණ කිරීම දැනගෙන ඒකේ ගුණ ප්‍රකාශ කිරීම කියලා ප්‍රතිපදාවක් පෙන්වනවා අර කියන එකෙන් පෙන්ලා අඳින් පෙන්ලා දෙන්න හදන්නේ මේ ගෙනියන්න හදන්නේ කොහාටද කියන එක. නිවන මොන වගේ දෙයක්ද? නිවන් ලබන කෙනාගේ මානසික වාතාවරණය කොහොමද? නිවන් ලබන සමාජයක් ඉන්නවා මේ ජන විඥානය කොහොමද පවතින්නේ කියන එකයි පෙන්නවා. ඊට පස්සේ සීලය පිළිබඳ කතා කරනකොටත් අන්තිම සිල්වන්ත වෙන්න ඕනේ. නමුත් සිල් රකින්න බවක් දැනෙන්න අරින්න බෑ. එහෙම නැත්නම් අපි වෙන්නේ මොකද්ද? අපි මේ මූලධර්මවාදයටපත් වෙලා මෙන්න සිල් ලකිනා මෙසේ විය යුතුයි. ආදි වශයෙන් අනුන් මනින්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් මේ මේ සුචරිතවාදියෙක් වෙන්න පටන් ගත්තට පස්සේ ඒ මිනිස්සයා පුදුමාකාර දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. Tamanටත් විවේකයක් නැහැ. දකින්න කෙනෙක් පිළිබඳ අනුකම්පාවකුත් නැහැ. හැම වෙලාවෙදීම බලන්නේ විනය රෙගුලාසියට අනුව තමයි. ගියාට පස්සේ කවදාකවත් සමාධියක් ඇති වෙන්න හිතේ ඉඩක් නැති වෙනවා. තන්නේ කර අත්කිලමතාන යෝගයට ගිහිල්ලා ද්වේෂානුසයට වැටිලා අත්හද වෙහෙසකටපත් වෙනවා. ඒක නිසා නිකන් අටුවාව පවා පිළිගන්නවා විශේෂයෙන්ම ඔය ධම්මසංගණී අටුවාවේ කාමභෝගී පුද්ගලයා, ඒ කියන්නේ සීලයක පිටලා නැති කෙනා මේ ලෝකෙට බැඳිලා තියෙන තණ්හාවේ. මොනසේ ඇහ කන දිව පෙන නාසය බිනවේ. සිල්වන්තයා බැඳෙන්නේ ද්වේෂයෙන් කියලා තියෙනවා. කාමයෙන් මම බැඳෙන්නේ කියන එක දැනගෙන සීලේ පිහිටපු ගමන් තද වෙන්න පටන් ගන්නවා. චේන්ජ් යන පටන් ගන්නවා. නුරුස්නා ගති පහළ වෙනවා. ඇතුළත පශ්චාත්තාව පාන අනුගේ දොස් දැකිල්ල පහළ වෙනවා. ඉතින් මේක හුඟ දෙනෙක් දන්නේ හුඟ දෙනෙක් හිතනවා මේක මම වඩා සිල්වන්ත වීම නිසා ඇති වෙනවා. මේකට කියන්නේ මානසික රෝගයක් කියලා. සීලය කියලා කියන්නේ සීතල වීම. එහෙම නැතුව මේ අනුගේ දොස් දැකීමක්වත් සදා මේ සුචරිතවාදී වෙලා මිම්මෙන් මනින් හදන ගතියකුත් නෙවෙයි. ඒ නිසා භාවනාවට පෙළඹෙනකොට මම හිතුවා විශේෂයෙන් මම සඳහන් කරන පැවිදි වෙනවනම් පැවිදි වෙලා අවුරුදු දෙක තුනක් යනකම් පෙන්කෙලිය තියෙනවා. ඊට පස්සේ කිසිම දෙයක සුබයක් දකින්න බැරි තරම් විදියට මේකම උරචක්‍ර මාලාවක් වාටපත් වෙනවා කටුවටුණක් වාටපත් වෙනවා. ඒ මොකද අර සීලයේ ಗುಣ කතා කරලා සිල්වන්ත වෙලා සිල්වන්ත වීමේ ಗುಣ කතා කිරීම කරනකොට මුලින්ම කියපු අපිච්චතාවය අමතක වෙලා. අල්පේච්ච වීම නෙවෙයි වෙනවා කතාන්නේ සිල්ලතේ මම අනික් කටිය අසු කරන්නේ නැහැ සිල්ලතුන් මම සිල්වතේ කියලා මොනවදෝ බලාපොරොත්තු වෙන ගතියක් එනවා මේක නැති එකම ලෝකේ මම දකින විපස්සනා ලෝකේ විතරයි සීලේ සීලේ සඳහා රකින්න නැත්නම් මේක හරියට සිද්ධ වෙනවා එයත්න්ට ප්‍රධාන රෝග රාශියක් තියෙනවා ඒ රෝග ටික අනිවාර්යයෙන්ම සුළු කාලෙක තියෙන්න පටන් ගන්නවා ඔක්කොම ද්වේෂ මූලික රෝග මෙන්න විදිහකට කියනවනම් මානසික රෝග. මුළු ලෝකෙම තියෙන සියලු මානසික රෝග ද්වේෂ පදනම් කරගත්ත දේවල්. ඉතින් සා සිල්ලුතුන්ට ඒක වැඩි. ඒ හේතුව මොකද? මේ තමන් උසස් අනුපාත් කළ සලකන එක මේක සාමාන්‍ය සෑහෙන දුරට සංකච්ඡා කරලා තියෙනවා සත්පුරුෂ සූත්‍රයේදී ਸਰවචනන්සේ මේ විනය මේ විනය ධාරයන්ට වෙන වැඩි. සිල්වතුන්ට වෙන වැඩෙත් ඒකමයි. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න මේ සීලය අපි රකින්නේ භාවනා ගමනට රුකුලක් අත්වාසියක් වශයෙන් මිස තමන් අනුන් මනින්න කතාවක් නෙවෙයි. නිසා සීලවන්ත වෙන්න ඒ සීලවන්ත වීමේ ಗುಣ ප්‍රකාශ කරන්න හැබැයි පුළුවන් තරම් තමන්ගේ සීලවන්තකම කියාපාන්න නැතුව. මේට විරුද්ධ කතාවකුත් තියෙනවා. මොකද්ද සීලයක් රකින්නවා නම් සමාදන්ව රකින්නේ කියලා. හැංගිලා සිල් රකින්න හොඳ නැහැ ප්‍රසිද්ධිය කරන්න කියලා. ප්‍රසිද්ධිය කරන්න පුළුවන් වෙලාවක් එනවා. ඒ වෙලාව වෙනකන් පුළුවන් තරම් නිස්සද්දව තමන්ගේ කටයුතු කෙරුවට පස්සේ තමයි අපිට සීලවන්ත බව ප්‍රකාශ කරලා සිල් රකින්න පුළුවන් වෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම රැකී රක්ෂාවල විනියුත් වෙමින් කටයුතු කරන විශේෂයෙන්ම කියනනම් තරුණ වයසේ තවත් විශේෂයෙන් කියනනම් ස්ත්‍රී පක්ෂයේ හොඳට මතක තියාගන්න ඕනේ තමන්ගේ ගුණ චරිතය රකින්න ඕනේ නම් ඉදිරි ගමනක් බාධා නැතුව යන්න ඕන හොඳටම සිල්වන්ත වෙන්න. හැබැයි කාටවත් පේන්න තියන්න එපා. සිල්ලුතුන් ගුණතුන් අතර කතා කරට කමන්නේ නැහැ. කියන්නේ හැබැයි අර අං ආපු නැති කට්ටියත් එක්ක. අං ආපු කට්ටියත් එක්ක කතා කරනකොට ඒ තොලුවට নানা ආකාර දේවල් දකිනවා. ඒ නිසා විපස්සනා කරන කෙනෙක් එක්ක කතා කරලා කමන්නේ අනිගොල්ල ගාව සාමාන්‍ය රටෙක් රට වාසියෙක් විදිහට ජීවත් වෙන්න සීලේ පිළිවන් දැනගන්න ඕනේ. මිටදී ටිකක් භයානකයි தત્ත්වයේ සමාධිය ඇති වුණාට පස්සේ කොච්චර භයානකද කියලා කියනවනම් බය හිතෙනවා එක කියනකොට බුදුජානනාංශයේ දේශනා කරන තියෙන උන්වහන්සේගේ පළවෙනිම සූත්‍රයේ වශයෙන් ත්‍රිපිටකයේ සඳහන් වෙන දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ දෘෂ්ටි 62ක් ගැන. දෘෂ්ටි 49ක්ම ඉන්නේ සමාධිය ඇති වුණාට පස්සේ. දෘෂ්ටි 12ක් එන්නේ ඥානවන්තයින්ට. සමාධියක් නැති මොඩේින්ද මොනම දෘෂ්ටියක්වත් නැහැ. බුදුන්සේ සඳහන් කරලා තිනවා මම මේ ලෝකෙට ආවේ මෙන්න මේ දෘෂ්ටි ජාලය අයින් කළ දෙන්නයි කියලා. මේ දෘෂ්ටි ජාලය එන්නේ සමාධියත් එක්ක. නිසා භාවනා කරනවා කියලා හුඟ දෙනෙක් හිතාන ඉන්නේ මේ සමාධිය තමයි. නමුත් සමාධිය කියලා කියන්නේ පටලැවිල්ලක් විපස්සනාව කියන එක හරහා බැලුවේ නැත්තම්. ඉතින් එතකොට අපිට පේන්න පටන් අර ගන්නවා භාවනාවට යන්න ඉස්සර වෙලාම මේකේ තියෙන මේ අතුරු ආන්තරා පිළිබඳ දැනගෙන ගියොත් මේක හරි සුන්දර ගමනක් වෙනවා. එහෙම නැති වුණොත් අපි මොකක් හරි බොරු වලකට වැටිලා එක තැන කරකැවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වැඩියෙන්ම අද ලෝකේ කතා කරන්නේ අන්නර වැටිලා එකතන කතා වැටි වැටිලා එකතන කරකැවෙන ඇත්තෝ තමයි හයියෙන් බණ කියන්න පටන් ගන්න තියෙන්නේ. ඒකේ බුරුමේ මං අඬ ගන්න ගිය ස්වාමීන් වහන්සේ කියනවා ඒ කාලේ වෙනකොටත් බුරුමේ හිටියා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා තුන් හතර දෙනෙක් ඒ තම තමන්ගේ මතවාද ප්‍රකාශ කරනවා. බොහොම ඇත්තටම ලෝක ගුරු තත්වයේ හිටපු ඇත්තෝ. කෙනෙක් කියන සුද්ධ විපස්සනාවමයි වෙන මොකක්වත්ම නැහැ කියලා. තව කෙනෙක් කියනවා බෑ කවදාකවත් බෑ සමතේ තියෙන්න ඕනයි කියලා. තව කට්ටියක් කියනවා නෑ. මයිලකට එන්න මම බණ කියනවා සුමානයක් බණ හතක් තියෙනවා ඇහුවොත් රහසෝවන් කරතයි. තව කෙනෙක් කියනවා මයිලඟ බණ 30ක් තියෙනවා මාසයක් එන්න මාසෙ බණ ආපුවම මම සෝවන් කරනවා. තව කෙනෙක් කියනවා මයිලඟ 365ක් බණ තියෙනවා 365ක් ආපුවම තව කෙනෙක් කියනවා එක බණයි තියෙන එක ආපුවම සෝවන් වෙනවා. ඉතින් අර බුරුම සාන්ති කියනවා ඒ තමන් පැටලිච්ච තමන් තමන් ගොඩාපු ක්‍රමේ ඉහල කරගෙන කතා කරන එක මේ ගතිය. අපි ඒක දැනගෙන වැඩ කරනවා මිසක්කා මේ කියන කතාව ලොක්කෝම පරීක්ෂා කරලා බලන්න අපිට වෙලාවක් නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕන භාවනා හරියනකොට උගා ප්‍රවේශම් වෙන්න ඕන. උගාක් නිහතමානී වෙන්න ඕන. උගාක් මේ ෂට ප්‍රඥා මායා සහ වංචනික ධර්ම පිළිබඳ අවබෝධ කර ගන්න ඕන. ඉතින් ඒ නිසාම සරුවචනාංශය අහනවා තමන් වහන්සේගේ ජාත භූමික භික්ෂුන් වහන්සේලාගේ උඹලාගේ මේ සමාජයේ තලතුණා වැඩිහිටි තෙරුණාංශයේ කවුද ඉන්නේ සමාධිවන්ත වෙලා සමාධිමන්ත භවයේ ගුණ ප්‍රකාශ කරන හැබැයි අල්පෙච්ච. ඒ බව ප්‍රකාශ නොකරන ඉන්නේ. ඒතර තමයි පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් නම සඳහන් ඒ වාගම ප්‍රඥාව. ප්‍රඥාව පහළ වෙන්න වෙන්න තමන් අනික් අයත් තම සම නෑ මම විශේෂයි කියලා හිතන පටන් ගත්ත ගම ඒක අනිවාර්යයෙන්ම ඒ පුද්ගලගේ තණ්හා මාන දිටි වඩන තැනකට යනවා. නිසා විපස්සනාදී විතරක් සර්වඥාන්සේ නිතරම මතක් කරනවා හැම වෙලාවෙදීම මේ ඇතිවිචි සෑම ගුණයකින්ම මොනම ක්‍රමයකට ක්‍රමික ඍජුව හෝ වංචනිකව Taman තුල eh, තණ්හාව හෝ දෘෂ්ටිය හෝ මාන්නේ වැඩෙනවාද කියලා බලන්නම් අපිට ක්‍රම දෙකයි තියෙන එකක් තමයි ළඟ ඉන්න කෙනාගෙන් අහන්න ඕනේ මම ඉස්සරට වැඩිය තණ්හා මානචිරුලින් වැඩෙන ගතියක් තියෙනවා කියලා බැගෑපත්ව අහලා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මේ තණ්හා මාන දිට්ටි වඩා ගන්නෙමත් නැතුව සාසන ජීවිතේ කඩා ගන්නෙත් නැති කල්යාණ මිත්‍රන්ගේ අසුර ලැබෙන්න ඕන. මොකද තණ්හාව එන්නේ මම තණ්හාව කියාගෙන නෙවෙයි. දෘෂ්ටිය එන්නේ මම දෘෂ්ටිය කියාගෙන නෙවෙයි. මාන්නේ එන්නේ මම මාන්නේ කියන්නේ වේවා ඒ තරම චපලයි. ඒ තරම වංචනිකයි ප්‍රපංච කරන සිතුයි. නිසා ඒකේ ස්වරූපේ කියන්න තියෙන්නේ මිත්‍ර ප්‍රතිරූපකේ වාගේ. මිත්‍රා ස්වරූපයෙන් පෙනී සිටින අමිත්‍රයෝ වගේ. ඒ නිසා මෙතනදී අපිට සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ කල්යාණ මිත්‍රයන්ගේ කණ්ණාඩියෙන් අපි මූණ බල බල යන්න වෙනවා. ඉස්සලව කිව්වා අපි ගොඩාක් මේ ප්‍රශ්න මතුවෙන්නේ ඇසුරෙන් තමයි කියලා. නමුත් මෙතනදී ඒ හොඳ පැත්තට ගිය කල්යාණ මිත්‍රන්ගේ ඇසුර සුවේ පිණිස හිටිනවා. නිසා ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න නිහතමානී ගුණ තියාගෙන හැම කෙනෙක්ගෙම Taman කෙරේ කරන විවේචන හැම දෙයකටම ඔළුව නමන්න ඕනේ. ඒ බුරුම සාංශ කියන්නේ සෑම විවේචනයකටම සාධාරණ වෙන්න හැබැයි Taman ළඟ මිනුම් දණ්ඩක් තියෙන්න ඕනේ සාධනීය විවේචන සහ නාස්තික විවේචන දෙක පිළිබඳව වෙනස් කරගන්න. ආස්තික විවේචන කියලා කියන්නේ හැදෙන්න කරන විවේචන. නාස්තික විවේචන කියලා කියන්නේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන වලින් කරන. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. ඒකට සම්මිය දෘෂ්ටි අවශ්‍යයි. ඊට පස්සේ තමයි මේ විදිහට සීල සමාධි ප්‍රඥා තමයි විමුක්තිය කියන එක මිදීම කියලා ඇති වෙන්නේ මේ කියන කතාව තුළින් දිගටම තේරෙන යන්තනක තණ්හාමේ මාන දිට්ඨිය ඇති වුණා නම් බැඳීමක් ඇති වෙන්නේ මිදීමක් නෙවෙයි. මේ තණ්හාමේ යන දෙට්ටි කියලා ඉන්නේ නැති නිසා ඒකට ලෑස්ති වෙලා යන්න වෙනවා. මේක මම කියනවා පැහැදිලිවම දේශපාලන ආර්ථික සමාජික වැඩ කරන නැත්තන්ට අදාළ බණක් නෙවෙයි මේක. සීලේ සමාධිය විතරක් වඩ නැත්නම් බණක් නෙමෙයි අනිවාර්යයෙන්ම විපස්සනා කරන අය තමන්ගේ ගමන බාධා නොවේ නිර්වුල්ල යන්න නම් දැනගන්න ඕනේ මේ විමුක්තිය කියන එකක් මේකේ තියෙනවා. ඒ විමුක්තිය එනකොට තියෙන්නේ සක්කාය දිට්ඨියේ ගෙවි යාමක්, ආත්මයේ ගෙවි යාමක්, බාහිර වශයෙන් බලනකොට තණ්හා මාන දිට්ඨි තුනේ ගෙවි යාමක්. නැත්නම් අපි මිදෙන්නේ තණ්හාවෙන්, මිදෙන්නේ දෘෂ්ටියෙන්, මිදෙන්නේ මාන්නෙන්. මිදෙන්නේ ආත්සක්කාය දිට්ඨියෙන්, මිදෙන්නේ ආත්ම දෘෂ්ටියෙන්. නමුත් මේ ආත්ම දෘෂ්ටිය සහ ඒව එහෙම මිදීමට කැමැති ධර්ම නෙවෙයි. එනිසා කොහොල්ල වගේ දේවල් ගෑවුනොත් ගලවන්න බෑ. ඒක නිසා බුදුහාමුදුරුව තමන් වහන්සේ ගලවගෙන ඒ අතේ කොස් කපන්න ඉස්සලා අතේ පොල් තෙල් ටිකක් ගාගෙන හිටපල්ලා කියන බණක් තමයි මේ දේශනා කරන්නේ. ඒ නිසා සාර්ථක වෙන්න වෙන්න වෙන්න විමුක්තිය පිළිබඳව පරිසං වෙන්න. අපි කේමනන්ද සාන්ති ඉන්න කාලේ මතක් කරනවා අපේ තියෙනවා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා විමුක්ති දෙකක්. ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ මේ ප්‍රඥාව මට ලැබේවා කියන අදහසෙන් අයින් වෙන එක කියන එක. මොකද ඒක මහා දඩයක්. ප්‍රඥා ලැබෙනවා කියන තාක්කල් වාල් භාවයක් තියෙන්නේ. එහෙම කියලා දෙයක් නැහැ. මේ ප්‍රඥාව පවා ලැබේවා කියන අදහසෙන් අයින් වීම තමයි පඤ්ඤා විමුක්තිය කියන්නේ. චේතෝ විමුක්තිය කියන්නේ මට අසවල් ධානය අසවල් සමාධිය ලැබේවා කියලා දෙයක් තියෙනවා ඒකත් අතහැරලා දාන්නේ. ඒ නිකම්ම නිකන් නෙවෙයි පෙරදිලා නෙවෙයි කියලා පැමිණලා. ඒ නිසාම තමයි මම අර නිතරම මතක් කරන කතාවක් කියන්න වෙන්නේ ලෝකේ අමාරුම දේ විමුක්තිය වුණාට විමුක්තිය මට ලැබුණා කියලා පාටියක් දාපු කෙනෙක් ලෝකේ කොහෙවත් නැතිලු. ඒ පාටි දාන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ විමුක්තිය ලැබෙනකොට. සක්කාය දිට්ඨිය ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා 84000ක් මේ ලෝකේ රහතන් වහන්සේලා පහළ වුණා ධර්ම අවබෝධ කිරුවයි කියලා තියෙනවා. කිසිම ත්‍රිපිටකයක බලන්න ඕන තැනක කිසිම දවසක ඒ කෙනෙක් සංഭാෂණයක් පවත්වලා තියෙනවද කියලා නැහැ. ඊට පස්සේ තමයි විමුක්තිය ලැබුවට පස්සේ තමයි විමුක්ති ඥාන දර්ශනය කියන විමුක්ති මිති ඥානෙ ලැබෙන්නේ. ඒක තමයි අපේ ශාසනය සඳහන් කර තියෙන චතුරාර්ය සත්‍යයේ නිරෝධ සත්‍යයට පස්සේ දවසේ තමයි පස්සේ තමයි මාර්ග සත්‍ය අවබෝධ වෙන්නේ. සාමාන්‍ය ක්‍රමේන මාර්ග සත්‍ය දිගේ කියලා නිවන් ලබන එකනේ තියෙන්න eBay. මේකේම නෙවෙයි ඉදිරිපත් කරලා නිවන ලැබුවට පස්සේ දවසේ තමයි නිවනට නෑ මාර්ගේ වැටෙන්නේ. හරි අමාරු ක්‍රමයක්. හරිම අමාරුයි තේරුම් අරගන්න. අපි එතකම් කරන්නේ හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් ක්‍රමයක්. ලොකු සද්ධාවෙන් කරගෙන කරගෙන යනවා. මාර්ගය ලැබුවට පස්සේ දවසේ තේනවා. මං කරපු දේවල් වලින් මෙන්න මේකයි හරි පාර කියලා එදාට තමයි සාතික වෙන්නේ. නිසා විමුක්තිය ලැබුවට පස්සේ තමයි විමුක්ති මිති ඥානය කියන විමුක්ති ඥාන දර්ශනය අපිට ලැබෙන්නේ. එදාට තමයි අපිට තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. නිසා Taman නිවන් දකින්නකම් අපි කියන්නේ හරියයි කියලා හිතන එක. විමුක්ති ලැබුවට පස්සේ කියන්නේ අඩු ගානේ Taman අත්දකපු එකක්. ඒ නිසා අනුන්ට උදව් කිරීමේ ඉස්සර කරගෙන තමන්ගේ වැඩේ පතර දානවා කියලා කියන්නේ දෙන්නම් මඩේ ඉරෙන වැඩක්. තමන් යම් ප්‍රමාණයට ගොඩ වෙලා අනුන්ට උදව් කරනවා කියනකොට මේ අපිට පේන්නේ ආත්මార్థකාමී වැඩක් වගේ. නොසර්වඥාන්සේ මෙතෙන්දී අදහස් කරන්නේ මොකද්ද? හැකි ඉක්මනට තමන් ඒ තමන්ගේ මාර්ගයෙන් ගොඩ වෙන්න ඊට පස්සේ ඒක හංගගෙන තියානින් දෙපා තව කටියට කියලා දෙන්න. අල්පේච්ච වෙන්න අල්පේච්චක මේ ගුණ කියලා දෙන්න. සන්තුට්ටි වෙන්න සන්තුට්ටි ගුණ කියලා දෙන්න. ආදි වශයෙන් ඉස්සල්ලාම තමන්ගේ කටයුතු කරගෙන අනික් කෙනාට ඒක කියලා දීමේ ශක්තියෙන් තමයි මේ ශාසනයේ නිමි પરම්පරාවක් නොවි මත්තර පවතින්නේ. අපි මේ කොහොම හරි පවත්තන්න ඕනේ කියලා අපි ළඟ නැති ಗುಣ පවා අඳුර පාන්න පටන් අරගත්තොත් අපේ ගමන 100 200ක් බාධා වෙනවා. අනික් අයට අපි කියන්නේ වැඩි බණක් වෙනවා. ඒ බව තේරුම් ගන්න නෛර්යානික සද්ධර්මයක් බව දැනගෙන අපි මේ යෙදිලා ඉන්න මේ වගේ බාහිර දුර කාර්යයක නිසා මේක ප්‍රතිඵල නැතත් යෙදීම පවා බුද්ධ ආදී උතුම්යන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් වෙලා තිනවා අපිත් මේ කරගෙන යන වැඩවලදී ඒක තමයි අපි මේ සූත්‍ර දේශනා ඉදිරියට මේ සත්‍ය විසුද්ධි ක්‍රමයේ ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ಗುಣ 10 නැත්නම් මේ කල යුතු කතා 10 තේරුම් අරගෙන හැම වෙලාවෙම උත්සාහ කරලා බලන්න ඕනේ අපි දවස ගත වෙන්නේ මේ වගේ දේවල් වලට එහෙම නැත්නම් මේ මූනිච්ඡාවට අනුසන්තෝෂ කරන්නද කියලා. ඉතින් ඒක ක්ෂණ සම්පත්‍ය පන්නීමක් කියලා කියනවා. ක්ෂණ සම්පත්‍යයට එළඹීමක් කියලා කියන්නේ මේ වෙනි කතාවක තියෙන බුදුහාමුදුර ඉදිරිපත් කරන ක්‍රමයේ තේරුම් අරගෙන හැකි තාක් දුරට ඒ වංචනික ධර්ම ෂටමායාවීකම මට මනින්න බැරි දෙයක් ඒක අනුන්ගේ ආකල්ප මතින් තමයි මට දැනගන්න පුළුවන් වෙන්නේ බුදුහාමුදුරුවෝ නැතුව කවදාකවත් අපිට නිවන් ලබන්න බෑ උන්වහන්සේගේ ලැබෙන ධර්මයේ පරතෝഘോഷය අවශ්‍යයි. ඒකට හොඳ යෝනිසමනසිකාරයක් යෙදෙන්න ඕනේ කියලා විවේචනාත්මක ගතියක්. ස්වයං විවේචනාත්මක ගතියක් නිතරම අවශ්‍යයි යෝගාවචරයට. ඒ සඳහා අපි සාමූහිකව භාවනා කරනකොට බුදුහාමුදුරේ දේශනා කර තියෙන සමග්ගාණන් තපෝසුකෝ. භාවනා කරන්නන් අතර සමගිය තපසට සුඛයක්. භාවනා කරන්නන් එකිනෙකා විවේචනාත්මක වෙච්චාම ඒ කටුවටුන්න බවටපත් වෙනවා. අද භාවනා කරන තැන්වල හරියට ප්‍රශ්න තියෙනවා. ඒ මොකද හේතුව මේ ಗುಣ ටික තේරුම් අරගෙන නැහැ. එහෙම නැත්නම් මේ ಗುಣ පිළිබඳව ගම්භීරත්වය. හිතට අන්වේ ඥාන වශයෙන්, තර්ක ඥාන වශයෙන් වටහාගන්නේ නැහැ. වටහා ගත්තනම් මං කියන්නේ නිවන් දැක්කහා සමානයි කිය. නිවනට යනකොටම නිවන් දැක්කහා සමානයි. ඒ නිසා ඒ අවසාන කෙලවර තියෙන gambhiratwe යෙදෙනකොටම සහැල්ලුව තමයි තේරෙට පටන් අර ගන්නවා. ඒ සඳහා ඇති කෙටිම මාර්ගය දකින්න මම පුද්ගලයෙක් වශයෙන් මේ විපස්සනා භාවනාවේදී නිසා විපස්සනා භාවනාව සඳහා ගත කරන චිත්තක්ෂණයක් සාසනයේ වශයෙන් වෘද්ධිලායිදී කටයුතු කරන අවස්ථාවක් පාටපත් වෙනවා. නිසා අපි තේරුම් ගන්න ඕනේ සාසනයේ අජත්ත බයිද්ද වශයෙන් දෙකක් තියෙනවා. ඉස්සල්ලා අජ්ජත් සාසනය සකස් කර ගන්න ඕනේ බයිද්ද සාසනය හදන්න. අජ්ජත් සාසනය කියලා කියන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. අන්නේ ඒක වඩන කෙනා තුල තමයි මේ ශාසනය රැඳිලා තියෙන්නේ. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ දැන් අවුරුදු 2500 ගාණක් ගිය ශාසනයක් අපිට ලැබිලා තියෙන්නේ. ඒකෙත් අපිට මේ වගේ එදා හිටපු ස්වාමීන් වහන්සේලගේ ගුණ කටපාඩම් කරගෙන පොත්වල ලියලා අපි කරා පැමිණලා තියෙන මේක තමයි ලෝකේ තියෙන ආශ්චර්යවත්ම දේ. දැන් අපේ වාරය ඇවිල්ලා තියෙන අපි උත්සාහ කරන්න පුළුවන් තරම් මේ ගුණ තම තමන්ගේ సంతාන වල තැන්පත් කරගනිමින් ඒ අනුන් අයටත් ඒ දේ කිරීමට ආදර්ශයක් වෙලා මේ ශාසනය පෙන්වීමේ බවටපත්පත් වෙන්න තු ඉදිරියට ගෙනියන. ඉතින් ඒ සඳහාමයි මේ වටිනා සූත්‍ර අද ලේඛනාරූඪ වෙලා අපි ළඟ පැමිණලා තියෙන්නේ. අපි බලමු ඉදිරියට ගත කරන දවස් කීපය තුල මෙවැනි ගුණ සම්පන්න වූ ස්වාමීන් වහන්සේලා මේ සත්ත්ව วิ සුද්ධිය කොහොමද විස්තර කරන්නේ? අපි මේ ගත කරන ජීවිතයට ඒක කොහොමද ලං කර ගන්න පුළුවන් වෙන්නේ? එහෙම කරන්න කරන්න අපටත් ඒ සන්තුට්ඨීතාවය එහෙම නැත්නම් මේ පවිවේකීතාවය තව තවත් වඩා කියා ගන්නවා කියන එක අපේ අපගේ පුද්ගලික වගකීමට වැටෙන දෙයක්. ඉතින් මේවැනි පරිසරයක මෙවැනි පිරිසක් එක්ක ඉන්නකොට තමයි ඒක වඩාම ලේසි විවිධ මේ දේශපාලන ආර්ථික සමාජික දේවල් අදහස් දෙ නැත්තොත් ඒක අමාරුයි. ඒ නිසා අපි අපිත් ඒකට සමාජිකත්වය ලබා ගැනීමක් වශයෙන් ඒ දේවල් සම්පූර්ණ කරන්න ඕනේ. පිරිසෙමුත් අපිට සම්පූර්ණ වෙන්න ඕනේ. මේ තුලින් තමයි අපිට සමගිය ලැබෙන්නේ. ඒ සමගිය තුලින් අපගේ මේ තපස තවදුරටත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනා ආශීර්වාද කරමින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් මම නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දිනාටම මේ රතවිනිත සූත්‍රයේ සඳහන් වෙන විදිහට මේ සත්ත්වවිසුද්ධිය ශක්ති ප්‍රමාණෙන් ශාක්තාත් කරගන්න මේ භාවනා වැඩමුළුව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒතරයි පැයකමාරක් එකමාරක් නෑ ඊට වැඩි අඩු කාලයක් වගේ ගත කරලා තිනවා මේ දසකතා වස්තු වෙනුවේ. ඉතින් ඒ සම්බන්ධව හෝ එහෙම භාවනා සම්බන්ධව කළ යුතු කී යුතු අදහස් ප්‍රකාශ කිරීම තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පළවෙනි දවසින් ද ඇඟේ අමාරු තියෙනවනේ ඉඳාගන්න තේම කැමති නම් අපිට මෙතනින් පුළුවන් මේ සාකච්ඡා කරන දෙයක් නැති බව ප්‍රකාශ කරලා දෙවියන්ට පින් දීලා ඥාතියින්ට පින් පමුණවලා වැඩේ හමාර කරන්න. මේ සූත්‍ර දේශනා වගේ දේවල් අඛණ්ඩව දැන් අවුරුදු 2500කට වැඩි කාලයක් මේක පැවැත්වෙන්නේ මේ මේ විදිහට කැමැති යතුරුයින් වහන්සේලා මේවා මුඛ પરම්පරාවෙත් ග්‍රන්ථ රූපයක් ඉඳලා තියෙන නිසා. ඒක නිසා අපිට සන්තෝෂ වෙන්න පුළුවන් ඒ කාලේ පරමතම නැතත් මේ වෙනකොට එවැනි තත්ත්වයන් තේරවාදී බෞද්ධ දර්ශනය තුළ තියෙනවා කියන එක. ඒකෙන් අපිට යහපතක් වෙලා තියෙනවා කියන එකයි මේ ඔබහන්සේගේ දේශනාවේ පැහැදිලි වෙන්නේ. ඒ වගේම ලොකු වගකීමක් එනවා. මේ දක්වා පණ ඇද ඇදගෙන ආපු එක අපේ ලේ උටයි යන්නේ දැන්. අපේ මේ කැපකිරීම උඩයි යන්නේ. අපි මේක නොසලකා හිටියොත් එකක් අපි ප්‍රයෝජන ගන්න. ඒකට අපි දෙවෙනි પરම්පරාවට දෙන්න දෙයක් ඉතුරු වෙන්නේ ඒ නිසා අපි ඉන්නේ <clears throat> තීර්ණාත්මක තැනක වගකීමෙන් කරන්න ඕනේ. ඒක නිසා ඉසගිනිගත් මිනිස්සෙක් ඒ ගිනි නිවන්න දඟලනවා වෙනුවට මේ අවබෝධ කරගන්න දඟලන දඟලිල කරනවා නම් අපි මේ දන හොන දන මේකට තමයි අනුයාතව කටයුතු කරන්නේ. නිසා මෙතෙක් කල ඔය සලකලා බැලුවොත් ශාසනය ඇතුළට ගිහිලා ඇතුළෙන් බැලුවොත් ඒ කටයුතු වලට උරදී ආයුධ කටයුතු කරපු ස්වාමීන් වහන්සේලා කැප කරලා තියෙන කැපකිරීම දිහා බලනකොට අපි මේ මොනවද කතා කරන්නේ කියලා. අපි මේ දවස් පුරා මේ අයිතිවාසිකම් ඉල්ලන දේවල් මේ චෝදනා කරන දේවල් දිහා බලනකොට මේ ඇතෙක් හම්බ වෙලා අපි මේ චෝදනා කරන්නේ හෙන්ඩුව නෑ කියලා. මේ හම්බෙලෙන්නේ ඇත අපිට මතක නැහැ. ඒ නිසා හොඳම දේ තමයි මේ ශාසනයේ තියෙන වීර චරිත කියවන්න ඕනේ. කියලා බලනකොට අපි මේ කරන චෝදනා මේ මොන තරම් බංකොලොද්ද කියලා හිතනවා මොන තරම් මේ ලාමකද කියලා හිතනවා මෙව්වට අපි මේ උරුට්ටු කරලා නියව ගන්නවා කනහ ගන්නවා කියන එක අපේම තියෙන බොළඳකම පේන්නේ මේකේ මේ මේ විදිහේ එකිනෙකාට නියව ගන්න ගතිය සාසනේ පුරාවට තිබිලා තියෙනවා මේ අද විතරක් නෙවෙයි ඕක අපිට ඕනේ නිසා කිසිම තැනක චෝදනාවක් තියාගන්න එපා කිසිම තැනක ආචිවාසිකම් සසසම් කරන්න එපා. ඒකෙන්ම තමන්ගේ යෝගාවචරකම බංකොලොත් වෙනවා කියලා හිතාගන්න. යෝගාවචරකම සමාජිකත්වේ නැති වෙනවා. යෝගාවචරය කිසිම ආචිවාසිකම් සසසටනක් නැහැ. කිසිම චෝදනාවක් නැහැ. මේ ලැබුණමදයි. දැන් අපිට මේ පහුගිය අවුරුදු 30 40 තුල මේක තව තව ඔප්නංගෙවි නංගෙවිනේ එන්නේ. මේක තමයි අපිට මේකටම තමයි අපි තුර දීලා ඉදී කටයුතු කරන්න ඕනේ කියලා හිතනකොට ඒ අර මේ සරුවචනාතිගේ සුවඳ ඒ කාලේ තිබුණ මේ මේ මොකද්ද කියන්නේ මේ පණ සාසනික පණ ඇති කරන්න පුළුවන් සජීවී බව ඇති කරන්න පුළුවන් ඒක නම් මේ මේ රට පිළිහින බව ඇත්ත තමයි සදාචාර ගතිවල අඩුපාඩුකම් තියෙනවා ඒ වගේ දත් තිබිලා තියෙනවා අදත් තියෙනවා නමුත් ඒකම සාක්ෂියක් කරගන්න ඕනේ ඒ පැත්තට ගියොත් එහෙමයි මේ පැත්තට ගියොත් මෙහෙමයි ඒක සාක්ෂි කරනකොට දෙවන්නේක් ගැන අපේක්ෂා කරන්න එපා යොමු ප්‍රශ්නයක් කරලා තියෙන දැන් අපි දැන් සාවකාලිකව මේ වගේ දවස් 10ක විතර යෝගාවතර ජීවිතයකට පැමිණියාම පැමිණලා ඊට පස්සේ අපි දවස් 10කට පස්සේ ආපහු අර සමාජයටම යනවා. ඉතින් ගියාට පස්සේ ගෙදරදී වෙන්න පුළුවන් කාර්යාලයේදී වෙන්න පුළුවන් පන්ති කාමරේදී වෙන්න පුළුවන් ඔබවහන්සේ කිව්ව අපේක්ෂාවෙන් ජීවිතේ උත්සාහ කරපු ගුරුවරයා ඒ ගුරුවරයාට කොල කැලකින් ගහලා අම්බරලා ගහන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් යම් ක්‍රමයකින් කාර්යාලයේ නායකයා ආශ්‍රිතතාවය පෙන්වන්නේ කියොත් එතන ඉන්න සමහරකට කාර්යය පියන් වගේ කෙනෙක් ඇවිල්ලා විමර්ශ ගුරුට අතුදන්න පුළුවන්. ඒ අතරතුරම සමහරක් අවස්ථාවලදී ගෙදරක පීක් එහෙම නැත්නම් වැඩි පීක් සමහරක් වෙලාට යල්පීච්ඡතාවය කියලා මේ කරුත් එහෙම සමහරකට දරුව වතුර ජොබ්ගෙන් ගහන තත්ත්වෙකුත් එන්න අවකාශ තියෙනවා. මේකෙදී ඒ සමාජ ප්‍රශ්නයේදී මේක ඇඳා ගන්නට ප්‍රායෝගිකව උවහන්ස දෙන උපදේශය මොකක්ද? ඇත්තටම මම කියනවා ඒ කඩදාසි වලින් ගුටි කණ එකම තමයි එයාට හම්බෙන සාතිකේ. වතුර වක් කරලා ඉවසගෙන ඉන්න පුළුවන්කම තමයි සාතිකේ. එහෙම නැත්නම් මේ උලීලි පාන එක ඉවසන එක තමයි මෙච්චරයි කියන්නේ මේ. දැන් අන්නම් පෙරලා එහෙම ඒ දවස්වල සමාජවාදීරි කිව්ව මොකද ඒ වෙනුවෙන් අපි හිරබත් කෑවා කියන එක නිකොලන් තිබුණු ලොකුම සාතිකේ. රටේ සමාජවාදී වෙනුවෙන් අපි ඉන්දියාවට ගිහලා හිරබත් කෑවා. ඒ වගේ අපිට කවුරු හරි ගහනකොට මෙහෙම වෙලා මදි මට මට මේකටත් වැඩිය වුණා නම් වටිනවා කියලා ඒක බාරගත්තට පස්සේ කඩදාසි කම්පිනියට ලොකු දෙයක් වෙන්නේ නැහැ. අපිට ඒකෙන් ආපහු අනේ මේ මිනිස්සයා මේ මං වගේ ගුරුවරයෙකුට කඩදාසි වලින් ගහලා පෞසිතු කරගත්තා කියලා ඒක ඕනෙත් නැහැ. මට ගහන්න නේතු කාට ගහන්නද කඩදාසි වලින්. ඒක තියෙන බෝධිචර්යාව තාරදී ඒ බෝධිචර්යාව ඒ කියන්නේ බෝධිචිත්තේ ඇති කරගත්ත බෝසතාණන් වහන්සේ නමක් පිළිබඳව කියන මහායාන කතාවක්. ඒකේ තියෙනවා කවුරු හරි කෙල ගහන්න මගේ ඇඟට වැටේවා. කවුරු හරි කුණු අතු ගාලා කුණු බාල්දිය දානවා මගේ ඇඟට වැටේවා. යම් කිසි කෙනෙක් ලෝකේ කාට හරි නිඳා කරනවා ඒක මට වේවා. මං කරලා තියෙන අපරාධ වලට ඒත් මදි. එක්කම ඉන්න කිව්වට පස්සේ හැම බැනිල්ලක්ම හරි සතුටකටපත් වෙනවානේ. අනේ කර්ම ටික දැන් ගෙවෙනවා. මගේ නෑ ඒකට තරහ. මේක නොවේවා කියලා හැඟීමක් කරන එතකොට මං කියන්නේ බුදු හිතක් නේ. ඒකට කවුරු ආය කවුද කඩදාසි වලින් ගන්නේ. ඕකට කවුරුත් ඉන්නේ ආය කඩදාසි වලින් ගන්න. පළවෙනි කඩදාසි පාර විතරයි. ඕක බැරුව අපි යන්න හදනවා උඹ ගෝලයා. උඹ කඩදාසි කෙනෙක් මට ගහන දේ මල් මාලයක් දාන දේ ඇයි කෙරුවේ? මේ වරේ දඬුවම් කරන්න පටන් ගත්තොත් මොන නඩුවද? බලු පොර යන්නේ. කරවන් හිටපන් ඉවරනේ. දෙකක් කරන්න බෑන මොකද වෙන්නේ කියලා බලන්න. තමයි හිතාපු නැති තාලෙට පුදුම තෙදක් එන්න පටන් ගන්න මේ දේ මං කරන්නේ සාසනෙ වෙනුවේ. මට මදි මේ ගුටි. මට මදි මේ බැනෝ. ඒ නවවිනි පරිච්ඡේදයේ කියවන්න බෝධිචර්ය අවතාරයේ කඳුළු වැටෙනවා. සංස්කෘත ශ්ලෝක තියෙන්නේ ඒක කියලා තියෙනවා මේ ලෝකේ නිന്ദා තියෙනවා සේරම මහ පිට වැටේවා. යම් කිසි කෙනෙක් කුණු අතු ගාලා විසි කරන ඒ සියල්ලම කුණු මගේ පිට වැටේවා. කවුරු අසුචි හෙලනවා නම් මූත්‍ර හෙලනවා නම් කෙල ගහනවා ඒ සියල්ලම මගේ ඇඟ පිට වැටේවා. අනේ මේ ජීවිතේ මේ සේරම ගෙවම් කරලා සුද්ධ වෙලා මම නිවන් දකින්න ඕනේ. මේ තියාන ඊගාවට වෛර බැඳගෙන යන්න බෑ කියලා ඒ ප්‍රෙෂර් වැල් එක ඇරලා දාපු ගමන් ඒක අරින්නත් බෑ ලොකු පිනක් ඕනේ. ඒකට ලොකු මේ පාරමිතා ශක්තියක් ඕනේ කොන්දපන් නැති හීනමාන තියෙන එක නා රණ්ඩු කරනවා. ඒ සම්පූර්ණ මේක තියෙන එක හරි සතුටක්. හරි සතුට අනේ මට ඇති වෙන්න දැන් බැනලා තියෙන්නේ මනස තවත් බැනපන්. ඒ අර මේ කවුද ලොකු ස්වාමීන් වහන්සේ මම කිව්වේ හැබැයි මම කියවලා තියෙනවා ඉන්දියාවේ හිටියා ඔය මේ රාජනීෂ් නෙමෙයි මේ රමණ මහරිෂි. ඒ රමණ මහරිෂි ඇඳුම් අඳින්නේ නැහැ. පස්සේ මේ කට්ටිය කිව්වට පස්සේ සුදු ඇඳුමක් අඳින්න පටන් ගත්තා මේ හෙළුව විතරක් වහන්න. මේ සිමෙන්ති වලින් හදපු කොට්ට පෙලක ඉන්නේ. බිමට කැම ටික දැම්මට පස්සේ බල්ලෙක් වගේ කන. ඉතින් එතෙන් දිනවලු රට රාජ්‍ය වල මිනිස්සු වෙන මොකට යට බලංගොඩ ආනන්ද මහින්තන් ලෙතනට අභිඥා ශක්තිය තියෙනවා. ඉතින් ඇවිල්ලා මේ මෙතන සල්ලි දාලා යනවලු මිනිස්සු. පින් කැටයක් මොකුත් නැහැ සල්ලි. අර මේ එක මිනිහෙක් ඇවිල්ලා ඉවරලා මෙහාට බැනලා. මේ ශිෂ්ට සමාජයේ මේ මොකද්ද කරන නරුම වැඩේ ඇඳුමක් ඇඳ ගන්න බැරි ධර්ම කියලා හොඳටම බැනලා. ඉතින් අර මිනිස්සු බැන බැලි වුණාට පස්සේ අර සල්ලි ගොඩක් අරගෙන මෙන්න මේකත් අර මිනිස්සු අතර දුන්නා. අර මනුස්සයා මේක ගෙනාවේ උඹ අරක ගෙනාවේ මේක උඹ අරන් ඵලයන් කියලා අර සල්ලි ටික දුන්නාට පස්සේ අර මිනිහා අතට අරගෙන අඬා වැටෙන්න පටන් ගත්තා. බනින්න ගිහිල්ලා මට හම්බෙච්ච තෑග්ග මේකයි කියලා එච්චරයි. ඉතින් යා කතා කරන වැඩි කියලා එයාගේ ගෝලෝ ටික ඔක්කොම එකතු වෙලා දවසකට පැයක් මෙයාට විවේක දෙන්න ඕනයි කියලා. කාමරට දාලා දොර වහලා මෙයාව. දායක සභාවේ මෙයා බොහොම විවේකී ඉන්න මනුස්සයා කිසිම නීතියකට යටත් නැහැ. එයා වෙන ඕන කෙනෙකුට කතා කරනවා. ඊට පස්සේ දවල්නකොට මෙයාට ආරංචි වෙලා තියෙනවා මේ පැයේ කිසි කෙනෙක් හම්බෙන්න බෑ. මේ එයා කාමරට දාලා දොර වහනවා කිය. පහුවෙන්ද මිනිහා දොර වහන්න ඉස්සලා එලිපත්te වාඩිලා හිටවලු උඹලාගෙන මේ ගේවල් උඹලට ඕන එකක් වහගන්න බෑ මාව වහන්න දෙන්න එපයි. එන මිනිහෙක් මාව හම්බෙන්න ඕනයි කිය. ඊට පස්සේ කවුද ආය කර කවුද එන නීති දාන්නේ. ඒ නිසා අර වගේ හොඳ නොහොබිනා විදිහට අපිට වදින්න ඕන. වැදිරලා මොනවද නොකර ඉන්න පුළුවන්කම බැලුවොත්. නොවිය යුත්තක්කෝ සදාචාර ප්‍රශ්නයක් අත් මොකුත් නැහැ මේක උනානේ. දැන් මට කොර කඩදාසියකින් ගැහුවා. ඉතින් හරි කරබන හිටපුවා. මොකක්ද ඒ? සරසවන්න කියන්නේ දැන් ඔතනදී අල්පේච්ඡතාවය කියලා කියන එක දැන් අපේ හිත හැම අරමුණකම යනවනේ. වේගෙන් අරමුණෙන් අරමුණට යනවනේ. කිසිම අරමුණක අරමුණක තියෙන මොකක් හරි අරමුණ අල්ප වෙච්ච නැති වුණොත් ඒ යන ප්‍රමාණය වැඩි වෙන හින්දා නේද ඒක අඩු කරන්න නේද නෑ ඒක අනිත් පැත්තේ හිත ගියාට කමන්නේ නැහැ කියලා නිකන් ඉන්න හිත යනවා දැන් අපි තැලෙන්නේ හිත භාවනා තියන්න බෑ යනවා කියන්නේ ඔය පළච්චාව ඒ සිතුවිලි නෑ ඒකම තමයි මේ හිතවිලි එන පශ්චාත්තාවයක්නේ. මගේ හිත එක තැනක තියන්න බෑ. හිත නන්නත්තර වෙනවා පශ්චාත්තාප වෙනවනේ. පශ්චාත්තාපය තමයි අපිව තවන්නේ. ඒ නිසා අපි භාවනා කරන්න වාඩි වෙනවා. අරමුණක් දෙනවා. නමුත් ඒතකොට හිතවිලි එනවා. හොඳව දිනු වෙච්ච එක නා කියන්නේ ඉතින් හිතවිලි ආවේ මම ඉල්ලලා නෙවෙයිනේ. අර අල්පේච ගුරුවරට කල් කඩදාසි වලින් ගහනවා ගහනවා. ඉතින් හිතවිලි ආපම මොකෝ? නමුත් සමහරවිට ඒක එතනදී තියෙන ප්‍රශ්නේ තමයි අල්පේච නෝන එයාට එන ඔය ඒ කියන්නේ ඇත්තටම කාම හිතවිලි ඇවිල්ලා කාම හිතවිලි ආසාව යන්නේ මෛච්ඡතාවය නිසා. එව්වනම් වෙනවා. මොකද ද්වේෂ හිතවිලි ගත්තොත් ද්වේෂ හිතවිලි වැඩි වෙන්නේ ඉච්ඡා කැමැත්තෙම නෙවෙයි. ද්වේෂිත නැති කරන්න ඕනලා තියෙන එනවා. කාම හිතවිල්ල ඇති කරන්න ඕන වෙලා එනවා. ද්වේෂ හිතවිල්ල නැති කරන්න හිතනවා එනවා. ඒත් හිතවිලි. මේ දෙකටම මේ හිතවිල්ල පැමිණීම හෝ නොපැමිණීම මට ඇති දෙයක් නෑ. පැමිණුනේ උඹේ වුණාට පැමිණුනේ ඵලයක්. නොපැමිණුනේ උඹේ වුණාට ඵලයන් කියලා ඒක පිළිබඳව නොසැලී ඉන්න මම කියනවා පැහැදිලිව මේක බල ධර්ම ඉන්ද්‍රිය ධර්මට දිනුනාට පස්සේ කරන සෙල්ලමක් ඒක පිළිබඳ නොසැලී සිටීම උපේක්ෂාව පිළිබඳ පළවෙනිම පාඩම භාවනා කරන්න යන ඕනම කෙනෙක් කියන්නේ භාවනාවට හිත දාපු ගමන් මගේ හිත තැම්පත් වෙන්න ඕනේ ඉතින් අහන්නෙම කොහොමද හිත තැම්පත් කරන්නේ කියලා නමුත් වෙන්නේ මොකද්ද අරමුණක් දාපු ගමන් හිත ඇවිස්සෙන එකනේ නිසා ගොඩින් මහත්තයා කියන්නේ භාවනා පළවෙනිම ප්‍රතිඵලය තමයි මේ හිතට මොන හරි දාපුවම හිතයි විශ්සෙන බව බාරගන්න එක. නමුත් සමනෝසේක සමත උපක්‍රමයක් නෙමෙයි. ඒ කියන්නේ අල්පේච්ච වීම සමත වෙන්න පුළුවන් විපස්සනා වෙන්න. නැත්නම් අල්පේච්ච වීම සමත වෙන හැටි තමයි ඔය තිල්න කතා කරන විදිහට කියන්නේ හිතවිලි බහුල භාවයට වැඩිය හිතවිලි අඩු භාවය හොඳයි කියලා. අඩුවීමට උත්සාහ කිරීමේ අල්පේච්ඡ භාවයේ සමත උපක්‍රමයක්. එන හිතවිලි එන තාලෙට වෙන්නල්ලා මගේ නෙවෙයි කියලා බලන් ඉන්න එක. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බලන එක විපස්සනා ක්‍රමයක්. මං කියනවා ඉස්සලා ඉතින්දී සමත ක්‍රමයෙන් කරලා යම් ප්‍රමාණික හික්මීමක් ඇති කරගත්තට පස්සේ දවසක් එනවා හිතවිලි එන්නල්ලා බලන් ඉන්න පුළුවන් ගතිය. ඒක ඒක විපස්සනා මට්ටමක්. අරිට වැඩිය හොඳ එකක්. එතකොට කියන්නේ වික්ඛිත්තේන කම්පතිටි සමාධි බලං කියලා. හිත වික්ෂිප්ත වෙනව නම කම්පා වෙන්නේ දැන් මගේ හිත රාග හිතවිලිෙන් උද්දල් වෙලා. ද්වේෂ හිතවිලිෙන් බහුල වෙලා. මොහ හිතවිලි බහුල. එයා දන්නවා මේ හිතවිලි කියන්නේ අහසේ පාවෙන වලාකුළු වගේ දෙයක්. ඒක අහස කෙලසන්නේ නැහැ ඒකේ. හිතවිලි යන්න හදනවා. ඉස්සෙල්ලා නම් එනකොටම බය වෙනවනේ. පිටේ වනේ තියෙන මීම පඳුරට බය වගේ. මුහුදුකට භාවනා කරලා පස්සේ නම් මේ හිතවිලි කියන එක තියෙනවා. අඳුනාගත්තොත් නේ පශ්චාත්තාපය. අඳුනගන්නේ අන්‍යශීවි. ඒක මම කියන පැහැදිලිම තුන්වෙනි වතාවට කියන එක භාවනාවේ නැත්නම් විපස්සනා උසස් දියුණුවක්. ඒත් එහෙම දොරටුවක්, එහෙම ප්‍රෙෂර් වැල් එකක් තියෙන බව යෝගාචර පිළිඅර ගන්නවා. භාවනා කියන්නේ හිතිල් නැත කිරීම නෙවෙයි. ඒක අඩු කිරීම අඩු කිරීම තමන්ට කරන්න හදන වැඩේ සයිස් කරගන්න ප්‍රමාණ කරගන්න උදව් වෙනවා. අඩු කරන්න අපේ සමතේ. ඔය විපස්සනා තමයි අඩියටම කපලා දාන්නේ. මොකද හිතවිලි ආවට සැලෙන්නේ නැහැ. ආපු හිතවිලි පිළිබඳ අඳුනගන්නේ අන්නැසියුමින් මේක මේ රාග එකක් ද්වේෂ එකක් මේක නොවේවා මොකක් නැහැ මේ අහසේ බලාකුළු පාවෙන්න වගේ යනවා සාමාන්‍ය මට්ටමේ බලපුවහම සිතුවිලි වේගෙන් වේගෙන් වේගෙන් එනකොට ඇත්තටම එතන ඇලීම ගැටීම කොහොමද තියෙනවා බොහොම සිතුවිලි අඩු මේ මට්ටමකට ආවට පස්සේ ඇලීම ගැටීම තමයි දකින්න පුළුවන් ඒතකොට අර වංශය කියපු මට්ටමට ඒක නිසා ඇත්ත. ඒක නිසා අපි ඉස්සලා කරන්නේ මේ හිතවිලි වගේ ප්‍රශ්න එනකොට සම සමතුපක්‍රම කරලා අර හිතවිලි වේගය අඩු කරනවා. අඩු කරන මේ හිතවිල්ල පැමිණීමේ වෙන වැඩේ කෙරෙන වැඩේ පිළිබඳ පොඩි අධ්‍යයනයක් කරනවා. මුලැමැදාග බලනවා. බලලා ඉවරන පස්සේ ඒක පන්නරේ පිටනවා කියලා කියන්නේ සාමාන්‍ය හිතවිලි එන්න ඇරලා මේකට නොසලී සිටීමේ හැකියාව බලනවා. actually අඳුනා නොගැනීමේ හැකියාව බලනවා. ඒක මම කියනවා උසස් තනක් කියලා භාවනාදී. නමුත් ඒක එවැනි කෙලවරකින් තමයි හිත ඉවර කරන්න පුළුවන්. අර සප්‍රෙස් කිරිල්ල නෙවෙයි. සප්‍රෙස් කිරිල්ල නිකන් ලෙඩා ඔපරේෂන් කරනකන් සීනති කරගත්තා වගේ වැඩක්. නමුත් සීනති කරාට පස්සේ ඔපරේෂන් කරන්නේ නැතුව ආයෙ මහලා දැම්මට හරියන්නේ නැහැ. සීනති කරන්නේ නැත්තේ මොකද? සීනති කරන්නේ මොකද? ලෙඩා කීකරු කරගන්න එපායි. අපි සමතෝපක්‍රම වලින් අඩු තැනකට ගෙනියනවා. නමුත් ඒක නෙවෙයි නිෂ්ඨාව. නිස්සතාව කියලා කියන්නේ මේ හිතවිලි තිබුණට ඒවා මම කියා ගත්තොත් සංස්කාර කරගත්තොත් තමයි දුක්ඛ සත්‍ය වෙන්නේ. අනිත්‍යයට යන්නේ. මේ සංස්කාර කරගත්තේ නැත්තම් නිකන් වෙන කෙනෙක්ගේ හිතේ පහළ වෙන හිතවිලක් වගේ බලන ඉන්න පුළුවන් නම් අපේ හිතේ ඒකෙන් අර මණ්ඩි ඉතුරු වෙන්නේ කපුරු පිච්චු පුතන වගේ හිතවිලි එయ్యයි. එතෙන්ද ගියාට පස්සේ තමයි බුදුහාමුදුර දෙන අවසාන නිෂ්ඨාව ලැබෙන්නේ. නැත්නම් සමත මට්ටම බුදුහාමුදුරට ඉස්සලම දැනගෙන හිටියා. ඒක මේ ලෙඩාසී නැති කිරීම පමණ ඔපරේෂන් එක නෙවෙයි. ඒක අර කියන අර විදුරණ මතකේ වගේ කවුරු හරි ගහනවා. ගල් වලින් අර මේ ගහනවා. මට නෙවෙයි වගේ. ඒ යුනිවර්සිටි එකේ හිටියලු රැග් කරනකොට ඒ ළමයා හරියම ලැජ්ජයිලු. ඉතින් අර බස් එකක් යන වෙලාවේ යාගේ සර්ම කඩලා. ඔයකල ඔක්කොම දුවලා අරු එහෙම හිටගෙන හිටියා. කට්ටියම ඇවිල්ලා සර්මෙන් දෙවලුවා. උණ්ඩ ලැජ්ජයිලු. දැන් මේ පාරයි නෙවෙයි මනස ඉන්න මූට ගාණක් නැහැ මේ සර්ම කැඩුවයි කියලා. ඉස්සර හරියම ලැජ්ජ මනුස්සයා. ඒ කඩපු කට්ටිය වෙලා අඳන් වෙනවා අන්තිමට. ඒ වගේ තමයි ඕකේ අර බය වුණොත් තමයි මිනිස්සු එකෙන් විනෝදයක් ලබන්න හදන්නේ නෑ මට උඹලට ඕන මට මොකෝ කරබලිකන් ඉරපම මොකද ඒ වගේ හැම එකකම අපි නොදක පැත්තක් තියෙනවා මේ අපි ගේමේ පැත්තයි දැකලා තියෙන අපේ සම්ප්‍රදාන කුඩ අපේ සભ્યත්තර දැකපු පැත්ත වෙන පැත්තකුත් තියෙන උත්තරය ඒ නිසා අපි බුදුජානනාත විවෘත වෙනවා කියලා කියන්නේ මුළු පරාසෙට විවෘත වෙන්න ඕනේ ඒක අපි කරන්නේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥා ක්‍රමයකට පිටලා කරන්නේ. ඉහළට යන්න යන්න යන්න යන්න අපිට පේන්න පටන් ගන්නවා මාන් මේ manussකමට විතරයි අපි විවෘත වෙන්නේ. බුද්ධඝංකමට හෝ ඥානකමට හෝ පිරිමකමට හෝ රුචියට හෝ අරුචියට නෑ. ඒවා මූලික මට්ටමේ තියෙනවා. manussත්ව විපුණට පස්සේ මුන්නම දෙකටවත් ඒක ආය යටත් වෙන්නේ නෑ. ඒක පුදුම මේ මේ බබලන ඉරට ගල්ලුලින් දමලා ගහලා මොනව කරන්නේ? එනේන දේ පුච්චන්න පුළුවන් ශක්තියක් එන නිසා අපි පුළුවන් තරම් මනුස්සත්වයේ හැම කෙනෙක් ළඟම අපි ළඟ තියෙන මේ ප්‍රභාසර හිත මානවයාගේ තියෙන ප්‍රභාසර හිතට තැන දෙන්න අර ආගන්තුක උපක්ලේශ ටික අයින් කරන එකයි තියෙන්නේ. දැන් වහන්සේ කියන විදිහට අල්පිතාවේ වහන්සේ කියන අර වික්ෂුන් වහන්සේ කියමුට අයිතිර කියලා නපත්‍ය වගේ හතරක් දී ගිහියන්ගේ ගෙවල් බොහොම අල්පේච්ඡතාවයෙන් සාමාන්‍ය විදිහට තියෙනවා නම් අඳුම බොහොම චාම් විදිහට තියෙනවා නම් ආහාරයේ දල සාමාන්‍ය විදිහට තියෙනවා නම් බේත් පිළිකර අපලෝකෙට ගිල ගන්න පුදුත් වෙන දෙයින් අපිට මෙහෙම කරගන්න පුළුවන් නම් එතකොට ඒ අයගේ ජීවිතවල තියෙන බාහගතිය අඳුන නෑ ඒක නිසා කියන ලෝකයේ දැනට තියෙන සම්පත් වලින් ඉන්න ජනතාවට කිසිම අඩුවක් නැතිලු. මේ පොඩි කොටසක් විශාල වශයෙන් කාබාසිනියා කරන නිසා ලොරෙන්සෝ කර්ව් එක කැඩලා ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සුළු පිරිසක් වැඩියෙන් පාවිච්චි කරන අනික කටියට නෑ. ඉතින් ඒ නිසා මේ ලෝකේ දිනු කිරිල්ලේ මේ වෙනස ඇති කරන්න බෑ. අර යනතනම වැඩියෙන් යනවා බැටි කට නෑ. දිනුනක් නෙමෙයි එතකොට තියෙන විෂමතාවයක් ඇති වෙන්නේ. ඇති විඤ්ඤාණ නැති විඤ්ඤාණ අතර වෙනස ඇතුව ඊශා ක්‍රෝධමාන වැඩෙන්නේ. ඒ නිසා මේ ආර්ථික දියුණුවේ තැනකට යන්න බෑ. ඒක ලෝක ස්වභාවය බව දැනගෙන අපෙන් ඒ ලෝක සභාවට උත්තර දෙන්න යන්න එපා. අපි ඒකට සාක්ෂි වෙන්න යන්න එපා. අපිට කරන්න තියෙන්නේ eh, මේ ප්‍රයෝජනෙ සලකලා වැඩ කරනවා මිසක් අතිශෝක්තියට කරන්න එපා. සුකොබෝගිච්චට යන්න එපා. ගියොත් අපරාධයක්. ගිය කොටසට ගෙවන්න වෙනවා. ඒ කියන්නේ විසාකාවට eh, දීපු පරිේශණය තමයි eh, මේ කියන්නේ කතාවට ගලන ගඟක් ගාවට ගෙනියලා ඉවරලා මැටි මේ ගෙදර යුවපු වලන් ටික හොදන්නේ කියලා කිව්වා. එයා කෙරුවේ ලොකුම වළඳට වතුර ටිකක් ගන්න ඒකෙන් ඇති වෙන්න හොදලා හොදලා වතුර විසිකලා ඉතුරු එක ගත්ත මිසක ගඟට ඔබ ඔබාය මුට්ටි හේදුවේ නැහැ. ඒ ජොන මුළු ගඟම කෙලෙසෙනවා. එයා කෙරුවේ ලොකු මුට්ටියට වතුර ගන්න ඒ මුට්ටියට ඔක්කොම හොදලා ඒක ගොඩට විසි කරනවා. තව මුට්ටියක් වතුර නිසා වතුර නැති තැනක මිනිහෙක් වැඩ කරන්නේ කොහොමද? ඒ තමයි දක්ෂම ක්‍රමය. ඒකයි බුදුහාම අපිට දීලා තියෙන්නේ. අපි නිකන් ගිහිල්ලා ඔයගොල්ලන් ගංගනේ ඔක ප්‍රශ්නයක් නැහැ මේ මුට්ටියත් ඔබල හොදනවා. මේ මුට්ටියත් ඔබල හේදුවා නම් වෙන්නේ අර මුළු තිබුණ විස බීජ තේරම ගඟට දැමීමක් වෙන්නේ. එනිසා එතෙන්දි පරිසංගුණේ නැත්තම් ගඟට දැම්මට පස්සේ ආය ගඟ මේ පියුරිෆයි කරන්න බෑ. සබ්බපවසකරණම් කියන්නේම පමණ දැන බලදන්න. කීප තැනක ඔය විනය සඳහන් කරලා තියෙනවා සන්තරුත්තර පරමම්බික්කවේ පටිඝයතම ඔබ ගත්ත ප්‍රමාණයට වග කියන්න ඕනේ. දුන්න පළියට ගත්තොත් වැඩි ප්‍රමාණයට වග වෙන්න නිසා ප්‍රයෝජනෙ සලකලා අරගෙන ඒක පාවිච්චි කරන්න. ඒකට කාටවත් චෝදනා කරන්න බෑ. ඇයි ගත්තේ නැත්තේ කියලා. දැන් ඇත්ත කියන්න බිමින්ද ගන්නයි කවුරක් බය වෙන්න ඕනේ නැහැ කියලා කියනවා. ඇයි මෙච්චර නම්බුකාරමිනිය බිමින්ද ගත්තේ කියලා කාටවත් නඩු දාන්න බෑනේ. බනින්න පුළුවන්. එහෙම නැත්තම් මෙච්චර වෙලාවේ බොරුවක් කිව්වනම් මෙච්චර ගන්න තුන ඇයි උඹ ඇත්ත කිව්වේ කියලා කවුරක්වත් අපිට බනින්න බෑ. ඒකයි අයිති අපි උප්පත්තියත් එක්ක ආපු එකක්. ඒ වගේ තමයි අල්පේච්ඡතාවය ප්‍රයෝජන සලකලා වැඩ කරනවා කියන එක යුටිලිටි වැලියු කියන එක අපි විසින් දෙන අගයක්. ඒ කියන්නේ ලෝකේ ඕනම වීරයෙක්ගේ කතාවක් කියවන්න. උන්දලා පැන්නේ ඔතනින් එහාට. ඒ කිසි කෙනෙක් සුවෝබෝධිතගේ කෙනෙක් නැහැ. තාත්තා වීරය වුණා කියලා පුතා වීර වෙච්ච කතාවක් ලෝකේ කොහෙවත් නැහැ. හැම තැනකදීම ඉතාම දුෂ්කරතාවයක් හරහා ගිහිල්ලා තියෙනවා. එන සෙමින් වේගේ සඳහන් කරලා තියෙනවා ඒ වීරත්වය වල මිනිසුපත් වෙන හැටි. මිනිස්සයා එක දවසක් ඒ වැටිලා තියෙනවා ගහකින් පල්ලේ වැටෙනකොටම දැනගත්තලු මැරුණා කියලා. අත් බන්නකොට මැරිලා නැතිලු. ඒකෙන් මෙයාගේ හිත සම්පූර්ණ පිපිදලා එයා ලෝකෙටම විශේෂ පොත් ලියන තරම් සාහිත්‍ය නිර්මාණ ඇති කරගෙන තියෙනවා. එදා එයා දැනගත්ත මේ ගහෙන් වැටෙනකොට නැති වෙන්න දෙයක් නැහැ කියලා. මං හිතන්නේ මැරෙයි කියලා. නිසත් ප්‍රදාදත්ත මහරජ කියන මනුස්සයා වීදියේක මැරිලා වැටලා තියෙනවා. පොඩි ආධ්‍යාත්මයක් තිබිලා තියෙනවා. මෙහෙම වැටලා ඉන්නවලු මොනවක් කරගන්න බැරිලු බලන මිනිස්සුන්ගෙන් ඉස්සලා ඉස්සලා මිනිස්සුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ මනසට වතුර ටිකක් දීලා ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා. පස්සේ පස්සේ එන මිනිස්සු බලාපොරොත්තු අතහනකොට මෙයාට පේනවලු දැන් මම මැරෙන බව මේ මිනිස්සු දන්නවා. ඒ පේන්නේ මේ මිනිස්සුගේ මූණු වලින්. ඒ මිනිස්සු මේ අතහැරලා දාලා ගිහිලා තියෙනවා මේක දැන් සිකුර ගන්න බෑ. ඒකට එයා දැක්කලු මේ මුළු සංසිද්ධියම දැකීමේ ශක්තිය අඩු වෙලා නැහැ කියලා. ඒ දැකීමේ ශක්තිය තියෙනවා. ඊට පස්සේ මිනිහා නැගිට්ටේ කිසි කෙනෙක් නැකපු නැති විදිහට මලමිනියෙන් නැගිට්ටේ. නැගිටිලා පස්සේ මිනිහා දාගත්තා මේ මේ දක්වා එන මං බලාපොරොත්තු වෙච්ච කිසිම දෙයකින් මට අර මොහොතට උදව් උනේ නැහැ. උදව් උනේ මගේ මූලික හැකියාවන්. ඊට පස්සේ ආධ්‍යාත්මයට ගියාට පස්සේ මැරෙන අවස්ථාව වෙනකොට මහා රාජ කෙනෙක් විදිහට මැරුණේ අන්තිම නිර්හංකාරයි. අන්තිම නිහතමානී ඒ ලංකාවේ මිනිස්සු දවස්වල යනවා කතා කරලා එන්න කෙලින්ම විපස්සනාට සම්බන්ධ අද්වෛත වේදාන්ත කතා කරන්නේ මිනිහා කියනවා මේ අපි මේ මට උදව් කරයි කියලා හිතන කිසිම දෙයක් ওই චිත්තක්ෂණයට උදව් කරන්නේ උදව් කරන්නේ මූලික හැකියාව විතරයි. ඒක දන්නේ නැතුව මේව වට කරගෙන හිටියමෙන් කරන්නේ අපි රැවටිල්ලක්. අපේ ප්‍රകൃති අවබෝධ වෙන්න තියෙන අවස්ථාව නැති කිරිල්ලක් කියලා. ඒ කුමාර්තුංගමුනි දාස්තුමා කියලා තියෙනවා උඹට උඹේ හැකියාව තේරෙන්නේ උඹට තියෙන හැම හැකියාවක්ම නැති වෙච්ච දවසේ කියලා. මේ අපි ළඟ තියෙන පුළුවන් කාරකම්, නම්බුකාරකම්, ගණන්කාරකම් සේරම ගිය දවසේ තමයි තේරෙන්නේ ඔය කොව්ව නැති වුණත් අපේ හැකියාව නැති වෙලා නැහැ. එදාට තමයි හැකියාව මතුවෙන්නේ. ඒකම මේවා තියෙනකන් කාදාකත් අපේ හැකියාව අපි වැඩ ගන්නෑ. මේකෙන් කරන්නේ ඒක නිකන් පුස්කණ්ඩාරින් එකයි. මොකක්වත් නැතුව වේදනාව වෙනකොට වේදනාවට මූල දෙනවා. බඩගින්න එනකොට බඩගින්න මූල දෙනකොට අර හැකියාවල් මතුවෙනවා. ඒක බුදු හැකියාව. මනුස්ස හිතේ හැකියාව. මේ නව තාක්ෂණය කරන්නේම රෝබෝට්ස් වගේක් ඇති කරන්නේ. මිනිස්සු නිකන් පොත්තන් තද කරලා කරන වැඩ පිළිවෙලක් කරන්න පටන් ගන්නවා. නමුත් මේ කොච්චර පොත්තන් තද කරත් මානව මනසේ පිරීමක් වෙන්නේ නැහැ. අපි ඒක මරණ මොහොතේදී අත්දකිනවා. බුදුහාම කියන්නේ ඒකට කලින්ම අත්දකලා ඒව තියාගන්න මේ අතිරේකව. නමුත් මූලික මානසික පිරිසුදු කර මානසික තියෙන ශක්ති දියුණු කරන්නයි මේ ගමන යන්නේ. භාවනා කරනකොට ඇති වෙන ප්‍රශ්නයක් ධර්මදේශන සම්බන්ධයක් නෙවෙයි. හා. සම්බන්ධ භාවනාවේ පරෙන්ත භාවනාවේ යෙදලා ඉන්න අවස්ථාවේදී සුත්තමය ඥානය ඒකට උදව් වෙන හැටි තේරුම් ගන්න ආකාරය පිළිබඳව මම දැකපු මම මම වෙනකක් දැකීමක් ඉදිරිපත් කරලා ඒකද ඒ කියලා දැනගන්න තමයි මම මේක ඉදිරිපත් කරන්නේ. ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරද්දී ඉන්නකොට පරෙන්ද භාවනාවේ ඉඳලා ඉන්නකොට ශරීරයේ මතුවෙන ලක්ෂණ පද ගැතිය තුලින් මෙනෙහි කරනවා අට්ටි කියන මේ පඩවි කොටස මෙනෙහි කරනකොට දැන් කකුලේ දිගට තියෙන අස්පේ ගැන මනසට එනවා ඇට යක් කියනට. එතකොට ඒ ඒ මෙතෙක් අහලා තියෙන ධර්ම දේශනාවලදී පොතපත කියලා අහලා තියෙන කාරණා අනුව මේක එක සමස්ත ලී කැල්ලක් වගේ ඇටයක් නෙවෙයි පුංචි පුංචි අබෑටයකටත් වඩා අඩු ප්‍රමාණයක මේ කැබලි කැබලි කලාප කියන එක හිතේ තියෙනවා. හිතේ තියෙනකොට මට දැනෙන්නේ ඒ ඒ මුළු ශරීරෙම තියෙන ඇට කැබලි වලින් ශරීරය හැදිලා තියෙන්නේ ඒ චුට්ටි කොටස් වලින් කියලා. ඒතර ඒක නලියන ගතියකුත් එක්ක තමයි හිතට එන්නේ. ඒක සම්මන්ස භාවනාවේදී භාවනාවේදී සමාධි හිත සමාධිමත් වෙලා තේරුම් ගැනීමලද්ද මට මට තියෙන සුතමේ ඥානෙදිත් මම ඒක තේරුම් ගන්න තියෙනවා මේ ධර්ම දේශනා කරනකොටයි පොතපත කියවනකොටයි ඒකද කියලා මට ඒ කරලා මේ පරයන්කෙන් නැගිටලා ටිකක් වෙලා යනකම් මේ අර මේ එකකට ශරීරයේ එකට පිටලා නැති පුංචි පුංචි කැබලි වලට පිටලා තියෙන දඟලන ගතියක් ගතිය හිතේ සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ පැය 3-4ක් යනකම් ඒක කරනවා. සමහර වෙලාවට මේක මේ මොන හරි ලේවල තියෙන ප්‍රශ්නයක් වද්ද දන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ එක දවසක් මම බ්ලඩ් ටෙස්ට් කරලා බැලුවා. එහෙම මේ මොකක් හරි ඔන් මොලේ අප්සෙට් වෙලා ඉන්නේ. එහේ එහෙම කියලා මේ ඔෆිස් එකේ වැඩ කරගෙන ඉන්න ගමන් පොඩ්ඩක් ගිහිල්ලා මේ ડોක්ටර් යාට ගිහිල්ලා දොස්තර මහත්තයා කිව්වද දොස්තර මහත්තයාට ගමේ කලාප සම්මස්තනය මට වැටෙන්නේ ඒක ලේවල තියනද කියලා එහෙම කිව්වද සාමාන්‍යයෙන් සමහරවිට නෑ ඒකල එහෙම ගිහිල්ලා බලලා ඇවිල්ලා ප්‍රෙෂර් එක බැලුවාට පස්සේ මේ ප්‍රෙෂර් එක එහෙම නැගලත් නෙවෙයි කියලා එහෙම ප්‍රෙෂර්ද කියලාත් මම චෙක් කරලා බලාගත්තා ළඟම ඉතින් එතන ඉන්න ඒකට හේතුව ඒ මේ කුඩු කුඩු ගැතිය මේ පැය 3-4ක්ම මම උදේ භාවනාවේ මරණ ගානවත් කරලා තමයි මම එළියට ආවේ. ඒක පැය තුන හතරක්ම මගේ ඇඟේ තිබුණා. මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒක නිසා තමයි නිල්ලම ගහලා තියෙන උඹේ සත්‍ය දැක්කොත් උඹ දුවයි භූතෙක් දැක්කයි කියලා. අපේ ප්‍රകൃතිය දැක්කොත් අපි දුවයිලු බය වෙලා යකෙක් දැක්කයි කියලා. ඒ දුවලා තියෙන ඉතින් බ්ලඩ් ටෙස්ට් එකට. එහෙම නැත්නම් ගිහලා ප්‍රෙෂර් ටෙස්ට් කරනවා. මේ ඇත්තද මේ පේන්නේ බොරුද කියලා. මේකට බොහොම සරල ගොඩේමනක් තියෙන්නේ. විපස්සනාදි කියන්නේ මේ වගේ දේවල් ਬਾගෙට තැම්බිච්ච allele වගේ ඇත්ත නැත නැති අතරමඟ තේනවා. මේක ලක්ෂ වාරයක් වෙන්න අරින්නේ කියන. වෙනකොට සත්‍යයට යයි. නැවත නැවතත් මේක වෙනකොට වෙනකොට ඒ ගිය පාරිතින් තමයි දන්න ක්‍රමය කියන්නේ නැවත නැවත වෙනකොට ඒ තුලින්ම නිස්සාර වෙන්න පටන් ගන්නවා මණ්ඩි බින්දෙන්න පටන් ගන්නවා කාලයක් කාලයත් එක්ක මේ against the time කියන එක වගේ ගැටුම තුලින් තමයි ප්‍රත්‍යක්ෂයකට අහු වෙන්නේ. නිසා පළවෙනි සැරේ වුණාට මේක ලොකු දෙයක් විදිහට බාර ගන්න එපයි කියනවා. ඒක ඒ தත්ත්වේ නැවත ලබලා දෙන්න කියනවා. නැවත ලබලා දෙන්න. ලක්ෂ වාරයක් කරනකොට බොහෝ සිද්ධීන් එක ගැටි ගැටි යනකොට මේකේ මේ ගත යුත්ත නොගත යුත්ත තේරෙන්න පටන් ගන්නවා කියන්නේ. එහෙම නැතුව එකම මීටරකින් හෝ ගුරුවරයෙක් මනින්ට ගත්තොත් ඒකේ මේ හියුමන් එරර් කියන එක අහඹුව එන්නේ ඉඳී තියෙනවා. ඒක එන එකත් එනවා. ඔක දිගින් දිගට දිගින් දිගට එනවා. ඊට පස්සේ කරන්නේ තියෙන්නේ මේ එකෙන් මේක කොච්චර දුර ප්‍රත්‍යද්ද තත්ත්‍යද්ද මේ හිතලුවද්ද කියන එක වැටහෙන්න දෙනවා Tamanවත් කියන්න යන්නේ හිතලුවක් කියන්න යන්නේ නැහැ ප්‍රත්‍යක්ෂයක් කියන්න යන්නේ නැහැ අත්දකින්න ආවේ අත්දැකීම තුළින් තමයි ඒක සාර්ථක වෙන්නේ ඒක අපි සාමාන්‍යයෙන් ධ්‍යානයක වගේ නම් ධ්‍යාන වශී කිරීමක් කරනවා මාර්ගඵලයක් ලැබුවත් ඒක වශී කිරීම කරනවා මොකද ඔය මේ එක එක ඥාන ළඟට එනකොට එහෙම කරන්න බෑ නමුත් ඒක එහෙම හෙටත් එනකොට වෙයි අනිද්දා එනකොටත් වෙයි. එතකොට අවසානයේ වුණාට පස්සේ හිත මොකද කියන්නේ? Tamanට නිවේකයක්, සාන්තියක්, පහසුවද දැනෙන්නේ නැත්නම් හිරගෙදරක දැම්ම වගේ වෙහෙසක්, අනිශ්චිතතාවයක් දෙන්නේ කියලා හැම වෙලාවෙම ඒකට සංවේදී වීම තුලින් උත්තරේ ලැබෙනවා. මට පේන විදිහට හොඳයි. නමුත් ඒක මම මේ නිකන් දෙන తాවකාලික විනිශ්චයක් විතරයි මම කියනවා මේක මේ නැවත නැවත වීමෙන් Tamanගෙම හිතට විනිශ්චය කරන්න අරින්නේ කියලා. ඒක නිසා මේ උදාහරණයක් වශයෙන් කියනවා කාන්තාරේ ගමන් කරන මිනිසෙකුට ඈත කේම භූමියක් පේනවා. කේම භූමියක් පේනකොට මෙයාට ලොකු සාන්තියක් ඇති වෙනවා. දැන් මේ තව ටිකක් යන්න තියෙනවා තමයි ගියාට පස්සේ මට අස්සසිල්ලක් තියෙනවා නිල පේනවා එතන. දැන් කාන්තාරේ කියන්නේ වතුර නැත්නම්. නමුත් මේ මිනිසයා ඒතෙන්ද ගිහිල්ලා ඒක අත්දකලා වතුර ටිකක් බොනකන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. නමුත් ප්‍රත්‍යක්ෂ වෙනද සේයාවක් වෙනවා. තියෙන වැලි සලාම මැද කාන්ත ෂේම භූමියක් පේනවා. එතකොට එයාට ධෛර්යයක් එනවා. අනේ මට මේක යන්නේකේ ප්‍රයෝජනයක් තියෙනවා. මේක ෂේම භූමියක් කියලා. නමුත් මේ ධෛර්යය තුල තුල පිපාසය සංසිඳෙන්නේ නැහැ. පිපාසයෙන් තව පියවර කීපයක් යන්න තියෙනවා. නමුත් ෂේමභූමියක් නොදකපු කෙනාට වැඩිය මෙයාට ජීවිතය පිළිබඳ අපේක්ෂා වැඩි. මේ වගේ භාවනා කරනකොට යම් යම් ලක්ෂණ එනකොට ඉදිරියට යන්න තියෙන ගැම්ම ධෛර්යය වැඩි වෙනවා. නමුත් මේ දහස්වර කෙල්ල ප්‍රත්‍යක්ෂ වෙනකන් තමන්ගේ බුද්ධියට සින්න වෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ ඇත්තටම කියන්නේ අපි වැදගත් පවුලක ඉපදිලා අම්මයි තාත්තයි පොහොසත් නම් ඒ හම්බු වෙයි කියන විශ්වාසය තියෙනවා. දුප්පත් පවුලකට වැඩිය හොඳයි. නොවෙන්නත් ඉඩ තියෙනවා. අන්න වගේ මේ Taman තුලින්ම වෙන්න පටන් ගැනීම පවා භාවනාවට ධෛර්යයක් තල්ලුවක් කියලා කියනවා. හොඳයි එහෙනම් අපි වෙන ප්‍රශ්න නැහැයි කියන සංකල්පය මත ඉඳලා දවසේ කටයුතු સમાપ્ત කිරීමක් වශයෙන් පෙනී නොපෙනී අපිට උදව්පකාර කරන සියලු දෙනාමත් සිහිපත් කරලා ඒ වගේම ජීවත් වෙන්නා වූත් අපෙන් වෙන් වුණා වූ සියලුම ඥාතීන් සිහිපත් කරලා ඒ වගේම අපි මේ කරන පින ඒකාන්ත වශයෙන්ම මේ ජීවිතයේදී අපිට ආමිෂ උපදි සම්පatti සඳහා නෙවෙයි ලෞකික සම්පත්‍ති සඳහා නෙවෙයි ඒව ගෙවම් කරගෙන ලැබෙන මේ ලෝකෝත්තර සම්පatti පරමාර්ථ සම්පatti සඳහාම වේවා කියන ප්‍රාර්ථනාව සීපත් කර ගැනීම දවසේ කටයුතු නිම කරමු කියලා මම යෝජනා කරනවා. එනිසා අපි කෙටියෙන් සලකා ගනිමු. අපි මේ නන්නාඳුන පිරිසක් මේ ക്ഷേම භූමියකටපත් වෙලා අද අපි පැය 24ක කාලයේ සීල් සමාධි ප්‍රඥා වැඩ කටයුතු සඳහා යොදාගෙන කටයුතු කරා. ඉතින් මේ වැනි කටයුත්තක් මේ විදිහට හොඳ පැත්තෙන් නිමාව දකින්න පුංචි අනුග්‍රහයක් නෙමේ විශාල පිරිසකගේ පෙනීන පෙනී කරන විදාල පිරිසකගේ ප්‍රයත්න නිසා මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඒකදී පේන පිරිසකටත් වැඩිය හිතා ගන්න තියෙන නොපෙනී උදව් කරන පිරිසක් ඉන්නවා. අපිට කරන්න තියෙන්නේ යැත්තෝ වෙනුවෙන් වෙන දෙන්න ආමිෂ මේ ටැග්ගක් නැහැ. අපි මේ රැස් කරගන්න ලද්ද පින යැත්තෝ දකිත්වා අපි මේ ලාභ කීර්ති ප්‍රශංසාවකින් තොරව සාසනික හැකීමේ කරන මේ කටයුත්තේ උපදින උදාර කුසල් ශක්තිය අනුමෝදන් වීමෙන් මේ ශාසනයත් අපවත් මේ කරන යන වැඩත් මතුමතර මේටත් වඩා අනුග්‍රහයෙන් යුක්තව ආදාර කිරීමෙන් තම තම පින් කරගනිත්වා අපේ ගමනටත් පහසුවක් සලසාවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි දනුවැඩි දෙමාපියෝ ඒ වගේම අපේ දුවා දරුවන් මේ කියන සපතරපත් කරන්න පුළුවන් නම් අපිට ඊට වැඩි තවත් දෙන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන් පුදිතාමේ යුක්තව ඉන්නා තැනක සිට අපි මේ කරන කුසල් දකිත්වා දැකලා අපි දවසින් දවස දවසින් දවස අධි කුසල් පැත්තට යමින් මේ කරන කුසලයේ දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් ඒයත්ෝත් සැප සාදා ගනිත්වා ඒ වගේම ශක්ති ප්‍රමාණයෙන් අපේ වැඩවලට අනුග්‍රහ කිරීමෙන් ශාසනික අනුග්‍රහය දැක්වීමෙන් තම තමන්ට අවශ්‍ය කරන්නා වූ පාරමිතා ශක්ති සම්පූර්ණ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.